සිරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා සතියේ අඟහරුවාදා දිනයන්නේ පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ අගෝස්තු මාසයේ 6 වෙනිදා අඟහරුවාදා දිනය අද දවසේදී සුපුරුදු පරිදි ශ්‍රී ලංකා සිට මෙම දවසම මණ්ඩපයට වැඩම කරනවා පූජ්‍යපාද අලව්වේ අනුදස්සී ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපිට පසුගිය කාලේ පුරාවටම මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් එකින් කගෙනමින් විග්‍රහ කරමින් අපිට අපිට මතුව ඇති සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සිටිනවා. ඉතින් අද දවසේදී මේ රැස්ව සිටිනා සියලු දෙනා වෙනුනොත් පටිගත කරන දේශනාව සම්බන්ධන සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් පාද නැමද නමස්කාර කර සිටින්න. වහන්සේට ආරාධනා කර සිටිනවා සයන්වංශ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 හොඳයි එහෙනම් <clears throat> ඊළඟ දේශනාව චේතෝකිල සූත්‍රය. ඔබත් මෙයත් ඔබ ඉගෙනගෙන ඇති බොහෝ වෙලාවට මේක මජ්ක්‍ධිම නිකායේ ඊළඟ සූත්‍ර දේශනාව. එවම් මිසුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති. ජේතවනි අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති ජී බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඊතදවෝච භාග්‍යතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමයේ වැඩ වාසය කරා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව අමතලා දේශනා කරනවා මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේට ස්වාමීන් කියලා අමතුවාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාරනවා. යස කසති භික්කවේ භික්කුණෝ පංච චේතෝ කියලා අපහීන පංච චේතසෝ විනිබද්දා අසම්මුච්චින්න සෝ වතස්මින් ධම්ම විනයේ වුද්ධින් ඉරෝල්ලං වේපුල්ලං ආපජ්ජසිස් ආපජ්ජිස තීති නේතන්ඨානං විජ්ජති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහ භික්ෂුන් නමතලා මහණෙනි දැන් මේ අමතන්නේ භික්ෂූන් ඒක හොඳට මතක තියාගන්න මේ අන්‍ය තීර්ථකයෝ නෙමෙයි අමතන්නේ මේ අමතන්නේ භික්ෂූන් වහන්සේලා. ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ශාසනය මහාන වෙච්ච, බුදුරන් වහන්සේ වෙනුවෙන් මහාන වෙච්ච, බුදුරන් වහන්සේ ළඟ ඉන්න, බුදුරන් වහන්සේ ඇස් දෙකෙන් දකින භික්ෂූන් වහන්සේලා අමතලා කියනවා මහණෙනි භික්ෂුවකට කියන්නේ කාටද භික්ෂුවකටමයි භික්ෂුවකට තියෙනවා නම් මේ සිතෙහි ඇනෙන උල් පහක් ප්‍රහාණය නොවි. කියන්නේ සිතේ ඇනෙන උල් පහත් වෙන එක ප්‍රහාණය නොවි තියෙනවා. ඒක තමයි චේතෝ කිල. තියෙන උල් මෙන්න මේ පහක් තියෙනවා ප්‍රහාණය නොවී තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රහාලන් නැත්තම් ඒ වගේම බන්ධන පහක් අපහින චේතස විනුබද්දා හිත බැඳිලා යන බන්ධන පහක් තියෙනවා ඒකත් ප්‍රහාණය වෙලා නැත්තම් සෝවතස්මින් ධම්ම විනේ ඔහුට මේ ධර්ම විනේ තුල නැතර ධර්මයත් විනයත් ඒ කියන්නේ බුදුරණවහන්සේ නපු ධර්මයේ විනය තුල බුද්ධින් විරුල්ලං ඒ කියන්නේ බුද්ධි මේ වැඩි දියුණුවක් වීම කියන කාරණාව නේතං තානං උචිත කවදාවත් වෙන්නේ නැහැ කියනවා වැඩි දියුණුවක් වෙන්නේ නැහැ කියනවා. එතකොට ධර්ම විනී වැඩි දියුණුවක්. ඒතොර එන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ වැඩි දියුණුවක් වෙන්නේ නැහැ කියනවා. මොකද දැන් මේ අමතන්නේම භික්ෂුන් වහන්සේලා. එතකොට ඒ ඒ අය යම් කිසි හරි මේකට ධර්මය කියන්නේ සත්‍ය වශයෙන්ම යොමු නොවුනට බුදුරණවහන්සේ වෙනුවෙන් ඉන්නේ. අන්න ඒ අයටයි මේ කියන්නේ. එයාලට මේ ධර්මයේ වෘද්ධියක්, ධර්මයේ තුල වැඩි දියුණු වීමක් වෙන්නේ නැහැ කියලා කියනවා. මේ භික්ෂුන් වහන්සේලා නිසා දැන් අන්නේ තීර්ථකයන් නෙමෙයිනේ කියන්නේ භික්ෂූන්ට කියන්නේ. ඔන්නේ භික්ෂූන් තුල මේ මේ තියෙන උල්පහ පැහැදිලි කරනවා. කතමස්ස පංච චේතෝ කියලා අපහීන හොಂತಿ. මොකද්ද මේ මේ ප්‍රහාණී නොවිච්ච සිතෙහි ඇතිවන උල්පහ. ඔන්න චේතෝ කියලා උල්පහ පැහැදිලි කරනවා. එද බික්කේ බික්කු සත්තරේ කංකී වේචිකිච්චි නාදි මුච්චති න සම්පසීදති යෝසෝ භික්කවේ භික්කු සත්තරි කංකී වේචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති තස චිත්තා න නමති ආතප්පාය අනනු අනුയോഗාය සාතච්ඡාය පදානාය යස්ස චිත්තං න නමති ආතප්පාය අනුയോഗාය සත් සතච්ඡාය පදානාය ඒමස්ස පඨමෝ චේතෝ කිලෝ අපහිනෝ හොಂತಿ. ඔන්න බලන්න මේ හොඳට බලන්න මේ කියන්නේ භික්ෂූන්ට කියන එක. නැත්නම් අපට හිතෙනවා අනේ අපට කියන්නේ අපිට නෙමෙයි මේ කියන්නේ මේ මේ මේ වෙන වෙන ආයත වෙන්න ඇති කියලා. දැන් මේ කියන්නේ බුදුරන් වහන්සේ ළඟ මහාන වෙච්ච භික්ෂුවන්ට මේ පැහැදිලි කරන්නේ මහානෙනි භික්ෂුව කියලා මම පැහැදිලි කරන්නේ. භික්ෂුවකට මේවා තියෙනවා නම් මොකද්ද මේ පළවෙනි කාරණාව? ඉත භික්ඛවේ භික්ඛු මහානෙනි භික්ෂුවකට මහානෙනි භික්ෂුවකට එකයි භික්ඛවේ කියන්නේ අමතනවා භික්ඛු කියන්නේ භික්ෂුවක්. අන්න මෙන්න මේ භික්ෂුවකට සතරි කංක කංක විචිකිච්ඡති සාස්තුන් වහන්සේ කෙරෙහි සැක තියෙනවා. එතකොට බුදුරණවහන්සේ ගැන සැකයි. එතකොට දැන් මහණ වෙලා අනින්නේ. බුදුරණවහන්සේ වෙන්නේ මේ පිළිවෙත් පුරන්නේ නමුත් සැකයි. අන්න බලන්න මේ බුදුරණවහන්සේ කියන උත්තරමය හඳුනගරන එකපාරට මේකට යමු වුණා. ධර්මයේ අහන්න නිවන් දකින්න ඕනේ මේවට යමු වුණා. නමුත් යමු වුණාට මේ බුදුරයන් වහන්සේ හරියට හම්බෙලා නැහැ. මම ඔබට මේ දවස් ටිකේම ඉස්මතු කරපු කරුණවලදී පැහැදිලි කරලා පැහැදිලි වෙන්නට ඇති අපට බුදුරන් වහන්සේට අපි මේ වචනයෙන් බුදු ගුණ කිව්වට වර්ණනා කරාට හිතින් හිතුවට සමහර කරුණ තුලදී තියෙන අපි ඒ ඉදිරිපත් කරන කාරණාවේදී අපි බුදුරන් වහන්සේ විශ්වාස නොකරන ගතිය බුදුරණවහන්සේගේ කරුණා මෛත්‍රී ඉදිරිපත් ඉදිරිපත් නොවන ගතිය ධර්මයේ සවාකාත ගතිය ඉදිරිපත් නොවන ගතිය මෙන්න මේ කාරණා ටික ඉස්මතු වෙනවා අපේ ක්‍රියාවත් එක්ක අපි කතා කරන දේත් එක්ක. ඒතර බුදුරණවහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා නම් අර බුදුරණවහන්සේ කියපු දේ සැකයක් නැහැ. හැකකිරීමට යොමු වෙන්නේ නැහැ. මොකද ඒක ඇත්ත. අය අලුත් දෙයක් අවශ්‍ය නැහැ. මෙන්න මේක කියන භික්ෂුවකට තියෙන මේ හිතේ ඇනෙන උලක් විචිකිච්ඡාව සැකය ඒතර මෙතන හොඳට පැහැදිලි වෙනවා. එහෙනම් මේ මේ භික්ෂුන් වහන්සේලා මේ මගපල ලැබපු කියන්නේ විචිකිච්ඡා දුරු වෙනවනේ සොතපන්න වුණා නම් එහෙම අය නොවන බව. හැබැයි මේ දහමට ඇවිදිල්ල කියන්නේ මේ ශාසනය මහාන වෙච්ච අය. එතකොට ශාස්ත්‍රඥ වහන්සේ ගැන සැකයක් තියෙනවා නම් ඒ කට්ටියට මෙහෙම එයාට විශ්වාසයක් නැති වෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ පිළිබඳ ඒකට අනුව ක්‍රියාකාරීත්වයක් නැහැ. දැන් අපි මොන හරි දෙයක් කරයි හැබැයි කරන දේ බුදුරණවහන්සේ කියව එකක් වෙන්න එපා. අපි මොන හරි ප්‍රතිපදාවක් කරයි මොන හරි වැඩේ. නමුත් බුදුරණවහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැහැනේ. කියපු දේ කරන්නේ අන්න ඒ නිසා බුදුරණවහන්සේ ගැන පැහැදීමක් නැහැ. ඒ වගේම අන්නේ සාසුන් වහන්සේ සැක කරනවා විශ්වාසයක් නැහැ. එයාට සත්‍ය අවබෝධය කරා ඒ කියන්නේ සත්‍ය පැහැදිලි කරනකොට ඒ කරා එයාට යමු වෙන්න හැකියාවක් නැති වෙනවා. එයාට සත්‍ය අවබෝධ නොවීමයි තියෙන්නේ. පැහැදීමක් නැතිකමයි ඔහුට තියෙන්නේ. අන්නේ භික්ෂුවට වැරදි වරදි මිදෙන්න නැත්නම් මේ වරදට නැමෙන්නමයි හිත තියෙන්නේ. ඒ කියන්නේ ඒවටම යොමු වෙන්නමයි තියෙන්නේ. ඒ වගේම යා වීරිය කරන්න ඒ ඒ වීරියකට හිත යොමු වෙන්නේ නැහැ කියනවා. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේක හිතෙහි ඇරෙන උලක් කියනවා. වීරිය යොමු කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම සත්‍ය දකින්න යමු වෙන්නේ හිතෙන්නේ නැහැ. දැන් මෙතන බුදුරණවහන්සේ සෝතාපන්නයෙන්ද කියලා කියන්නේ නෑනේ. රහත් වෙන්න කියන්නේ. දැන් මේ සත්‍ය දකින්න. මොකද අපට අමතක කියලා තියෙන බුදුරණවහන්සේ කිව්ව දේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුරණවහන්සේ කිව්වේ මේ සත්‍ය දකින්න, වීරිය කරන්න. මෙන්න මේව ඇති කරගන්න. එතකොට මේ ඊළඟට හිත අදිෂ්ඨානය පිහිටවා ගන්න. මෙන්න මේවට භාවිතා කරන්න මේවට යොමු වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාවට යොමු වෙන්නේ නැහැ. කුමක් නිසාද? බුදුරණවහන්සේ සැක කරන නිසා. ඔක කියනවා සිතෙහි ඇනෙන පළවෙනි උල. දෙවැනි එක කියනවා පුණජ පරම් භික්කවේ භික්ඛු ධම්මේ කාංකති වෙචිකිච්ඡති නාදිමුච්ඡති න සම්පසියදති. දෙවැනි කාරණාව පැහැදිලි කරන මේ ධර්මය මහණෙනි භික්ෂුවක් ඉන්නවා මේ ශාසනයේ. ඔහු මේ ධර්මයේ සැක කරනවා. ඒකට විචිකිච්ඡාවක් නේක ස්ථීරත්වයට පැමිණිලා නැහැ. ධර්මයට පහදින්නේ නැහැ. දැන් මේ ධර්මයේ කියන්නේ පින්වතුනි මේ අර මේ බුදුරන් වහන්සේම කියපු දේ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. දැන් බුදුරන් වහන්සේ කියපු දෙයක් අහලා මේ අය පැවිදි වුණේ. හැබැයි ඒක අපේ ගත්ත කෝණයටනේ. අර බුදුරන් වහන්සේ කරුණෝ සහිතව සත්‍යස්මතු කරපු දෙයට අන්න ඒකට පහදින්නේ. අපි හිත හිතන හිතන දෙයක් එක පහදිනවා. අර අනර්ථය ගත්තා වගේ. අන්න බුදුරන් වහන්සේ පෙන්නපු මේ දහමට පහදින්නේ. ඒක සැක කරනවා. අන්න ඒ ඒ ඒ සත්‍ය හරහා යන්නේ අපට හිතිච්ච දේ තේරෙනකොට අර කාරණාවට වෙන දේවල් ගලපනවා අපට අපේ තේරෙන ගෝණයට අදාළව කැලේ ටික ගන්න හදනවා අපි දන්න දේ අනුව විග්‍රහ කර ගන්න හදනවා අන්න ධර්මයට එන්නේ නැහැ ධර්මයේ ස්ථිරතර හැමෙන්නේ නැහැ පහදින්නේ නැහැ අර හිත කෙලෙස් වලට යොමු වෙනවා ඒක දුරු කරන්නට වීරියකට උත්සාහයක් යොමු වෙන්නේ නැහැ සත්‍ය දැකීමකට උත්සාහයක් යොමු වෙන්නේ නැහැ මෙන්න මේක ඔහුට ඇති වෙන්නේ නැහැ කියනවා මේක කියනවා සිතෙහි ඇනෙන දෙවනි උල අන්නේ කාරණාව කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා ඊළඟට තුන්වෙනි කාරණා පුණජවරම් භික්ඛවේ භික්ඛු සංඝේ කංකතේ වෙචිකිච්ඡති නාදි මුච්චිතන සම්පසීදති යෝසෝ භික්කවේ භික්කු සංඝේ කංකටි විචිකිච්ඡති. දැන් මෙතන අපට හිතන්න කාරණාවක් තියෙනවා. මහණෙනි භික්ෂුව සංඝයා කෙරෙහි හැක කරනවා. එතකොට සංඝයා කියලා කියනකොට මෙතන සංඝ කියලා අපි සංඝ ගුණ දන්න සුපටිපන්නාදී ගුණයන්විත සංඝයා. එතකොට දැන් සංඝයා කියනකොට දැන් දැන් භික්ෂුව සංඝයාගේ සැක කරනවා. එතකොට එහෙනම් සංඝයට අයිති නෑ කියන එකනේ. සංඝයාට සැකයක් තියෙනවා කියන්නේ සංඝයාට අයිති නෑ. එතකොට අපට සත්‍ය අවබෝධය කියන්නේ දැන් එතන මේ සංඝ කියන විග්‍රහයයි. දැන් භික්ඛු සංඝ කියනකොට අන්න භික්ෂුන් වහන්සේලාට සංඝ කියන වචනේ ඒ භික්ෂු පිරිස කියනකොට. නමුත් මෙතන බුදුරණවහන්සේ වෙන්නන්නේ සංඝ කියනකොට සුපටිපන්නාදී ගුණයන්ගින් යුත් ඒ සංඝයා. ඒතර මේ සංඝයා, ඒතර මේ සංඝයාට සැක කිරීම කියන්නේ ප්‍රතිඵලය නෑ කියන්නේ කාරණාවනේ. ඒ කියන්නේ දැන් සාස්ෘණ වහන්සේ කිව්වා කියපු දෙයක් තිබ්බා ඒකේ ප්‍රතිඵලය. එතකොට එහෙනම් අන්නේ ප්‍රතිඵලය පිළිබඳව නැත්තම් ඒක අත්විදීම පිළිබඳව ඒක පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒක සැකයක් තියෙන්නේ. ඒ වගේ මේ දැන් අපිට කෙනෙකුට අනික් කෙනා මේකේ මගපලයක් එක මේ සංගද කියලා තේරුම් ගන්න බෑනේ. තව කෙනෙකුගේ මගපලයක් එක මෙයා සෝතාපන්නා මෙයා සංගයාද එහෙම එකක් නෙමෙයි පුජ්‍යලියෙක් නෙමෙයිනේ මේ කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන සැක කරනවා කියලා නෙමෙයි කියන්නේ මුගලන් ස්වාමීන් වහන්සේ ගැන සැක කරනවා කියලා නෙමෙයි කියන්නේ තමන් ගුරුවරයා ගැන සැක කරනවා කියන එක නෙමෙයි කියන්නේ. කාශ්‍යප මහරතන වහන්සේ එහෙම නෙමෙයි සංඝයා පිළිබඳව. සංඝයා කියන්නේ පිරිසක්. එක්කෙනෙක් නෙමෙයි. එක්කෙනෙක් නම් කරන්න පුළුවන් මෙයා කියලා. ඒ සාරිපුත්තු බික්කු. ඒ සාරිපුත්තු භික්ෂුව. ඒ ඒ එක්කෙනෙක් නම් කරනවා. ඒ සංඝයා කියනකොට මේක අයිති වෙන්නේම අර ධර්මයේ ප්‍රතිඵල බවක් හම්බ වෙන පිරිසක් එක්ක ආහුණේ පාහුණේ දක්ෂිනේ අංජලි කරන්නේ අනුතරම් පුණ්‍යක්ත කියන ඒ ගුණයන් ගේනුත් පිරිසක් හැටියට. ඒ කියන්නේ ඒකේ ප්‍රතිඵල ලැබපු පිරිසක් ඉන්නවා කියන මෙන්න මේ සංඝයාගේ ඒ බව ඒ සංඝයාගේ ගුණය මෙන්න මේ සංඝයාව සැක කරනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රතිඵල නැත්නම් ඒකේ ලැබෙන අත්දැකීම් පිළිබඳව නැත්නම් එහෙම අත්දකපු අය ඉන්නවා කියන කාරණා මේකේ ධර්ම ප්‍රතිඵලයක් තිබෙන බව මෙන්න මේ දේවල් පිළිබඳව සැකය නැත්නම් ඒකට යොමු වෙන්නේ නැහැ ඊට පස්සේ අන්න ඒක නිසා සංගයාගෙන සැක කරනවා සංගයාගෙන සැක කරලා අන්න ධර්මයේ Tamanගෙන් අහිමි වෙලා යනවා. වීරයකට යතු යොමු වෙන්නේ නැහැ. ඒක හිතෙහි ඇනෙන උලක් කියලා කියනවා. මේ කවුද මේක කරන්නේ? භික්ෂුවට කියන්නේ. ඒතකොට අනිත් අය ගැන හිතා ගන්න පුළුවන් නේ. බුදුරණවහන්සේ සම්මුඛයේ ඉන්න බුදුරණවහන්සේ වෙනුවෙන් මහානවිච්ච භික්ෂූන්ට මේ බුදුරණවහන්සේ එවැනි තවත් භික්ෂූන් පිළිබඳව විග්‍රහයක් පෙන්වා දෙලා තියෙනවා. මෙන්න මෙවැනි හිතේ ඇරෙන උල් ඒ භික්ෂූන්ට තියෙනවා කියලා මේ තුන්වෙනි උල. හතරවෙනි උල පැහැදිලි කරනවා පුණච පරම් භික්ඛවේ භික්ඛු සික්ඛාය කංකති විචිකිච්ඡති නාදි මුච්චි දින සම්පසේදති. ශික්ෂාව පිළිබඳව බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා ශික්ෂාවක්. ශික්ෂාවක් කියලා කියන්නේ හික්මෙන වැඩපිළිවෙලක්. හික්මීමට අවශ්‍ය දේවල් ප්‍රාතිමෝක්ෂය පිළිබඳව ඉන්ද්‍රිය සංවරය පිළිබඳව විවිධාකාර විදිහට මේ ශික්ෂාවක් පෙන්වා දෙලා තියෙනවා. එකයි මේ දැන් ධර්මයේ විනය මේ ඔක්කොම එක පැහැදිලි කරනවානේ. එතකොට මේ ශික්ෂාව මේ විනය පදව පනෝප විනය ශික්ෂාවන් පිළිබඳව මෙන්න මේවා ගැන සැක කරනවා. ඒ කියන්නේ ඒ ඒවට එච්චර අවශ්‍යතාවයක් නැහැ. ඒකට යොමු වෙන්නේ නැහැ. ඒක සැකයි. මෙන්න මේ බුදුරන් වහන්සේ පෙන්වපු හික්මීමේ ප්‍රතිපදාවට යොමු වෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඔහුට මොකද වෙන්නේ? අන්න සිත ධර්මයන්ට යමින් සත්‍යයට යමු වෙන ගතිය, ඒ වගේම වීරියට යමු වෙන කාරණාව මෙන්න මේවා ඇති වෙන්නේ නැහැ. ඒවට යොමු නොවෙන්නේ නැහැ. ඒක හතරවෙනි සිතේ යනින උල චේතෝ කිලේ බවටපත් වෙනවා. එතකොට ඒක හතරවෙනි එක. පස්වෙනි එක තමයි පුණජපරම් භික්කවේ භික්කු සබ්‍රහ්මචාරිසු කුපිතෝ හෝති අනත්තමනෝ අභාත චිත්තෝ කීල ජහතෝ යෝසෝ භික්කවේ භික්කු සබ්‍රහ්මචාරින් කුපිතෝ අන්න පස්වෙනි කාරණාව තමයි සිතේ ඇනිච්ච උල හැටියට පෙන්වා දෙන්නේ සබ්‍රහ්මචාරින් වහන්සේලා කියන්නේ තමන්ගේ හිතව සහෝදර තමන් එක්ක ඉන්න මෙන්න මේ වික්ෂෝණ එක කිපෙනවා අන්න පොඩ්ඩක් නැත්තම් සත් දුකක් කියන්නේ ගැටෙනවා මෙන්න මේක උලක්. මේක හිතේ ඇනෙන උල. මොකද මේ සබ්‍රහ්මචාරින් වහන්සේලා එක චිපෙන්නේ. ඔන්න බලන්න අර අකීකරු බව ඉස්මතු කරන කාරණාවක් හැටියට අනුමාන සුත්‍ත්‍යයේ කාරණා පැහැදිලි කරන්නේ. එතන මේක සිත හැරෙන උලක් කියනවා. අන්න ඒ කෙනාට ඒ කිපෙන ගතිය වෙන කෙනෙක් එක්කනේ සබ්‍රහ්මචාරින් වහන්සේලා එක්ක මෙන්න මේ කිපෙන ගතියත් එක්ක කුසල් ධර්මයන් වලට යොමු වෙන්න වීරිය කරන්න සත්‍ය දැකීමට යොමු වෙන්න මෙන්න මේවා ඒකට යොමු වෙන්නේ නැහැ කියනවා මේක හිතේ යන්නේ උලක් කියනවා. මේ ඒ කියන්නේ හිත නැමෙන්නේ නැහැ ඒවට. අන්න හිත යනන උලක් කියනවා. ඉමස් පංච චේතක කියලා අපහින හොಂತಿ. මෙන්න මේකට කියනවා ප්‍රහාණීය නොවිච්ච සිතෙහි ඇනෙන උල් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. කතමස්ස පංච චේතසෝ විනිබද්දා අසම් අසමුච්චිනා හොಂತಿ. අන්න ප්‍රහාණීය නොවිච්ච බන්ධන මොනවද? දැන් කලින් පැහැදිලි කරා හිතේ ඇදිච්ච උල් ඊළඟට පැහැදිලි කරනවා බැඳලා තියෙන්නේ මොනවද? අරක උලක් කියනවා මේක බැඳනයක් කියනවා. ඒතොර උලත් අයින් කරන්න ඕනේ, බන්ධනයක් අයින් කරන්න ඕනේ. ඒතොර මේ උල උල තුලින් බන්ධනය තුලිනුත් මොකද්ද වෙන්නේ? ධර්ම විනයේ ඈත් වෙනවා. ඒ කියන්නේ ධර්ම විනය බුද්ධ විරූල බවකටපත් වෙන්නේ නැහැ. ඉත බික්කවේ බික්කු කාමී අවීත රාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ යෝසෝ භික්කවේ භික්ක කාමී අවිගත රාගෝ අවිගත ප්‍රේමෝ අවිගත රාගෝ හොති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරලාහෝ අවිගත තන්නෝ තස්ස චිත්තන්න නමති ආතප්පාය අතප්පාය අනනුയോഗෝ සච්චත සාතච්ඡාය පදානාය යස චිත්තන්න නමති ආතප්පාය අනනුയോഗෝ සාතච්ඡාය පදානාය ඒමස්ස පඨමෝ චේතසෝ විනිබද්දා අසම්මුච්චින්නෝ හෝති ඔන්න පළවෙනි කාරණාව පැහැදිලි කරනවා සිතේ බන්ධනියට පත් වෙලා තියෙන එක. ඒ තමයි මේ කාමයට කාමයේ අවිතරාගෝ රාගේ දුර වෙලා නැහැ ඡන්දේ දුර වෙලා නැහැ ප්‍රේමේ දුර වෙලා නැහැ පිපාසා දුර වෙලා නැහැ පරලහ දුර වෙලා නැහැ තණ්හාව දුර වෙලා නැහැ මෙන්න මේක දුරු නොවිච්ච නිසා මොකද වෙන්නේ ඔහුගේ සිත නැමෙන්නේ කියනවා කුමකටද අන්න වීරියක් කරන්න ප්‍රධාන මේ මේ සත්‍ය දැකීමට මෙන්න මේවට හිත යොමු වෙන්නේ කාමයන්ටම යොමු වෙන්නේ මේක කියනවා බන්ධනය සිත තුළ තියෙන ප්‍රහාණය නොවිච්ච බන්ධනය මෙන්න මේක බුදුරණවහන්සේ පළවෙනි කාරණාව පැහැදිලි කරනවා. ඊළඟ එක දැන් කාමයන් ගැන කිව්වා. එතකොට කාම කියන්නේ මොකද්ද? කාමයන් කියන්නේ සංකල්පමීය රාගයක්. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරෙහි යටගත් සංකල්පමීය රාගයට කියනවා කාමය කියලා. ඕක ප්‍රහාණය වෙලා නැහැ කියන එකයි පැහැදිලි කරන්නේ. දෙවැනි එක කියනවා පුණ්‍යච බලම් බික්කේ කාය අවිත රාගෝ අවිත දෝසෝ අවිත මොහෝ අවිත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තන්නෝ අන්න එතන පැහැදිලි කරන් කලින් කාමයේ කිව්වා දැන් කියනවා කය. ඒ කියන්නේ තමන්ගේ කය. දැන් කාමයේ එක ඔන්න ආස්වාද නිදින ගතිය තියෙනවා. ඊළඟට මේ කය දැන් ඇයි කය ගැන කියන්නේ? කය ලස්සන කරන්න, කයට හොඳ දේවල් දෙන්න, කයට පහසුව දෙන්න. දැන් මේ කයටම තන දීගෙන ඉන්නවා. ඇයි කය පිළිබඳ ආශාව තණ්හාව දුරු නොවෙච්ච නිසා. එතන මේක බන්ධනය. දැන් බලන්න මේ කියන්නේ මේ ඒවටම යොමු වෙච්ච කෙනාට ඒකටම යොමු වෙච්ච කෙනා ඒක එක්කමයි ඉන්නේ. මේක බන්ධනයක් කියලා කියන්නේ. ධර්ම විනය දැන් මේ ධර්ම විනය වෘද්ධිය කරනවා නේද? ඒතර මේ ධර්ම විනය නෙමෙයි. ඒතර ධර්ම විනය වෘද්ධිය කරනවා මොකද මේ කාරණා බුදු කෙනෙක් නැතුවත් පුදුරු කරන්න පුළුවන්. මේ මැති බව. මේක නැති කෙනෙකුට ධර්ම විනී වෘද්ධියකට තියෙනවා. දැන් අපි ගොඩක් කලාවට ආ ඒ ටික නැත්තම් හරි දැන් ධර්ම විනී කියලා හිතා ගන්න ඕනේ. දැන් ඒ කියන්නේ අපි කාමයන් ප්‍රහාණයයි නම් කායේ තණ්හා ප්‍රහාණ ආදන් හරි ධර්ම විනී ඉන්නේ කියලා හිතා ගන්න. නමුත් මේව නැති තැනයි ධර්ම විනී වෘද්ධි විරුල්ලයක් තියෙන්නේ. බුදුරණවහන්සේ වෙන්නකො ලෝකෝත්තර ධර්මයි. මොකද මේව ප්‍රහාණය වීමක් තියෙනවා. පුතජන කෙනාටත්. හැබැයි මේක ප්‍රහාණය වුණොත් තමයි ධර්ම විනී ස්ථීරත්වයකට විරුද්ධයකට විරුල්ල භාවයකට යන්න තියෙන්නේ. ඒතර කයට තියෙන ආශාව, රාගය, තණ්හාව මෙන්න මේක ප්‍රහාණය නැත්තම් අන්න ඒ කෙනාටත් මේ පදන් සත්‍ය අවබෝධ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්ම අවබෝධය පිණිස යන ප්‍රතිපදාවකට. ඒ සත්‍ය අවබෝධන ප්‍රතිපදාවකට අන්න ඒකට යමු වෙන්නේ කියනවා. මේක කියනවා බන්ධනීය සිතේ තියෙන ප්‍රහාණය වෙච්ච බන්ධනීය දෙවනි කාරණාව ඒක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. තුන්වෙනි එක තමයි පුණජ පරම්පිකේ වික්කු රූපේ අවිතරාගෝ හෝති. අවිගත ඡන්දෝ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරලා. දැන් මේ තව එකක් කියනවා. රූපය. දැන් කිව්වා කාමයේ කිව්වා. ඊට කිව්වා කය කිව්වා. ඊළඟට රූපය කිව්වා. එනිතර රූපයේ තියෙන ඡන්දේ ප්‍රහාණය දැන් රූපය කියනකොට දැන් අපි දන්නවා ලෝකයේ මට්ටමින් ලෝකයේ ස්වභාවයත් එක්ක කතා කරනකොට රූපය නැති බව අරූපය. එතකොට රූපයට තියෙන ඡන්දය කියන කාරණාව මේ මේ ඔක්කොමත් එක්ක ගන්න පුළුවන්. කය නෙමෙයි දැන් කතා කරන්නේ. වෙනම කතා කරන රූපය කියලා එකක්. කය වෙනම කතා කරා, කාමය වෙනම කතා කරා, දැන් රූපය වෙනම කතා කරනවා. එතකොට මෙන්න මේ රූපයේ ඡන්දය රාගය තියෙනවනේ. මොකක් හරි දැන් අල්ලගෙන පවත්තන්න කැමති ධර්මිනී වෘද්ධියකට යන්නේ නැහැ. මොකක් හරි අල්ලගෙන පවත්තන්න කැමති. ඇයි? ඒක පවත්වා ගන්න කැමැති තියෙන්නේ. ඒකට ඡන්දය. දැන් ඒතර කාමය කියන එකත් නෙමෙයි මේ කියන්නේ. කය කියන එකත් නෙමෙයි කියන්නේ මේ. රූපය කියන එක. මේ රූපයට රාගය, රූපයට තණ්හාව, රූපයට ඡන්දය. එවැනි කෙනාටත් මේ බුද්ධි විරූල භාවයකට ධර්මෙණ යන්න බෑ කියනවා. එවැනි කෙනාටත්. එවැනි කෙනාටත් මේ මේ පදං වීරියකට සත්‍ය අවබෝධයකට යන්න බෑ කියනවා. එතකොට එහෙනම් අපි යම් යම් දේවල් අපට අර කාමියුනුත් නැතිව දැන් කාමී රාගය නෙමෙයිනේ කියන්නේ කය රාගයක් නැතුව කාමී රාගයක් නැතුව දැන් අපිට හිතෙනවා හරි දැන් කියලා. නමුත් මේ රූපය පිළිබඳව රාග නැත්නම් අපට මේ ලෝකයේ ගෝචරත්වයේ එක්ක යම් කිසි දෙයක් කරමුණු වෙලා තියෙනවද අපි ඒක පිළිබඳව තාම ධර්ම විනයට යොමු වෙන්න කලින් අපි ඒක හරි කියලා අපි පිළි අරන් ඉන්නවා. දැන් කයත් රාගයක් නෙමෙයි කාමී රාගයක් නෙමෙයි. දැන් ඒ කියන්නේ කොච්චර ස්වභාවයක් වෙනස් ස්වභාවයකට ඇවිදෙල්ලද කාමයේ සහ කයේ රාගය නැති බවත් එක්ක. නමුත් මෙතන වෙනමම කාරණාවක්. රූපේ රාගය පිළිබඳව කතා කරනවා. එයාටත් ධර්මයේ වෘද්ධියකට යන්න බෑ කියනවා. ඒකත් සිතෙහි ඇතිවෙච්ච බන්ධනයක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. පුණජපරම් බික්කේ බික්කු යාව දත්තං උදරවාදකං බුඤ්ජිත්වා සේයසුකං පසසුකං මිද්දසුකං අනියුත්ව විහෙරති අන්න අනිත් කාරණාව කියනවා මොකද්ද මේ බන්ධනය කියන එක හොඳට බඩ කට පිරෙන්න කාලා නැත්නම් වළඳලා ඇඳවල පුටුවල පෙරලි පෙරලි සැපට නිදාගන්න ඒ නිද්ද සුඛයට අහු වෙලා ඉන්නවා මෙන්න මේ කෙනාටත් මොකද වෙන්නේ ඒ කෙනාටත් බුද්ධියකට විරූල භාවයකට ධර්මිනියේ යන්න බෑ කියනවා එතකොට එවැනි කෙනා අර වීරියකට සත්‍ය දැකීමකට යොමු වෙන්නේ මේ කාරණාවත් සිතෙහි තියෙන ප්‍රහාණය නොවිච්ච බන්ධනයක් කියනවා. පුණජපරම් බික්කේ බිකු අඤ්‍යතරන් දේවනිකායන් පණිදාය බ්‍රහ්මචර්යයන් චරති. ඔන්න තව බන්ධනයක් කියනවා. හොඳට මතක තියාගන්න දැන් අපට සමහරවල්ලාටව තියෙන්න පුළුවන්. අනික නැහැ කියන එක නෙමෙයි. මේකත් හොඳට මතක තියාගන්න. ඉම ඉමිනාහං සීලේන මේ කාර්ය භික්ෂුවකට කියන්නේ මහණෙනි භික්ෂුව මෙන්න මේ අඤ්‍යතරන් දේවනිකායන් මේ වෙනත් දේවනිකායකට දෙව්ලොව උපදින්න මේ බඹසර වසනවා දිව්‍ය ලෝක යෑමට දිව්‍ය ලෝකෙ පිහිටීම සඳහා මොකද්ද කරන්නේ මේ බඹසර වසනවා නැත්නම් පැවිදි ජීවිතයේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරනවා කියනවා ඉමිනාහං සීලේනවා කොහොමද යා වඩන්නේ සීල් රකින්නවා වත මේ වත මොනවා හරි වතක් ඒ කියන්නේ දැන් මේ භික්ෂුවනේ කියන්නේ ඉමිනාහං සීලේනවා සිල්වත් බවෙන් වත වතෙන් තපේනවා තපසින් Brahmacharyaන බ්‍රහ්මසාරින් මොකද්ද කරන්නේ දේවෝවා භවිස්සාමි අඤ්‍යතරෝ වාති දෙවිනිකායකට මොනවා හෝ දේවනිකායකට යන්න ඕන කියලා අන්න වාසය කරනවා මෙන්න මේ විදිහට වාසය කරනකොට මොකද වෙන්නේ ඔහුගේ සිත නැමෙන්නේ නැහැ කියන මොකකටද දැන් දැන් අපි දන්නවනේ කුසල ධර්මයන් කියනකොට දැන් ඔන්න ওই කාරණාව එක ගත්තාම දිව්‍ය දිව්‍ය ලෝකයන් කුසල් කරන්න ඕනද නැද්ද? කරන්න ඕනේනේ. එතකොට දැන් මෙතන කියනවා වීරියක් නෙමෙන්නේ නැහැ සත්‍ය දකින්න යන්නේ නැහැ වීරිය නැහැ කියලා. එතකොට අපි අපි දකින්නේ පටු කෝණකින් විතරයි. අපි දකින්නේ ලෝකයේ කෝණකින් විතරයි. දිව්‍ය ලෝකයන්ට කුසල් කරන්න ඕනේ. ඒක වීරියක් කරන්න ඕනේ. ඒකට අකුසල් දුරු කරන්න. එන් ඒක නෙමෙයි බුදුරණවහන්සේ මෙතන ඉස්මතු කරන්නේ. එහෙම කරන කෙනාටයි මේ කියන්නේ. කියන්නේ දිව්‍ය ලෝක යෑම සඳහා බඹසර වසන කෙනාට සීලයක් රකින කෙනාට, වත් පිළිවෙත් කරන කෙනාට, තපසක් කරන කෙනාට. මොකද බ්‍රහ්ම ලෝකච්චන දිව්‍ය ලෝකයක්නේ. බ්‍රහ්ම ලෝකයක් දේවනිකායක් කටියන්නේ කතා කරන්නේ. එතකොට මේ තපසත් කරන කෙනාට මේ ඔක්කොම කතා කරන්නේ. ඒ කෙනාට ඉස්මතු වෙන්නේ නැත්තේ මොකද්ද? නිවන් මඟ. දැන් අරවා ප්‍රහාණයිනේ. ඒ කියන්නේ දැන් කාම දැන් තපස් රකින්නවා කියලා කියන්නේ. එතකොට කාමයන් මේ හැම එකකටම යොමු වෙන්නේ නැතුව නිද්දත්, තීන මිද්දත් එව්වත් දුරු කරලා අර සියල්ලක්මත් දුරු කරගෙන දැන් මේ මොකද්ද කරන්නේ? බ්‍රහ්ම ලෝකයේම සඳහා එක්ක තපස් රකින්නවා, කුසල දාම් කරනවා. එතකොට එයාට වීරිය නැහැ කියනවා. වීරිය කරන්නේ නැහැ කියනවා. ඒක නා වීරිය කරන්නේ නැහැ කියනවා. මේ තියෙන්නේ ඒක නා කියනවා තස චිත්තන්න නමති ආතප්පහය අනුയോഗහය සතච්ඡාය පදහනාය අන්න ඒවා හිතනමන් නැහැ කියනවා වීරියකට යෝ භාවනාවට යෝගයට ඒ වගේ සත්‍ය දැකීමට මේ පදන් ඒකට යොමු වෙලා නැහැ කියනවා ඒ මොකක් එක්කද ධර්ම විනයත් එක්ක නිවන් මාර්ගත් එක්ක බුදුරයන් වහන්සේ වෙන්නපු කාරණාවත් එක්ක අනිත් දේවල් කරනවා අන්න ඒ කෙනා ඒ කාරණාවත් මොකද්ද සිත තුළ තියෙන බන්ධනයක් ප්‍රහාණය නොවිච්ච බන්ධනයක් එතකොට බලන්න මේ බන්ධනේ හැටි ඒකත් බන්ධනයක් කියනවා සිතෙහි හටගන්නා වූ. ඉමස්ස පංච චේතසා විනිබද්ධ අසම්මුච්චින්නා හොಂತಿ. ඔන්න ඔය කාරණා යම් කිසි කෙනෙක් තුළ සිතෙහි තියෙනවා නම් ඔහුට ඒක ප්‍රහාණය නොවිච්ච බන්ධන හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. යස්ස කස්සච්ච වික්කවේ වික්කුණෝ ඉමේ පංච චේතෝ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. යම්කිසි කෙනෙකුට මෙන්න මේ චේත හිතෙහි යනන උල්පහත් අපහීන ප්‍රහෙල නැත්තම් ඉමේ පංච චේතසා විනිබද්ධ අසම් අසම්මුච්චින්න මේ බන්ධන පහත් ප්‍රහාණලා නැත්තම් සෝ වතස්මින් ධම්ම විනේ බුද්ධින් විරෝලං ආපාජ්‍යසි ආපජ්ජිසතිති නේතං තානං විජ්ජති මේ ධර්ම විනී බුද්ධියක් විරුල්ලක් වේපුල්ලත්වයට පත් වෙනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ කියනවා වෙන්නේ නැහැ නේතං තානං විජ්ජති ඒ බුදුරණවහන්සේ කිව්වොත් ඇත්ත. ඔක බුදුරණවහන්සේ පෙන්වනවා මොකද්ද? විසරද ඥාණයෙන් එකක්. බුදුරණවහන්සේ සිදුවන්නක්ව සිදු නොවන්නක්ව ඒක ඒකාන්තයෙන් වෙනවා. දැන් අපි මේකෙදි අනේ නේ වෙන්න පුළුවන් කිව්වොත් විසරද ඥාණය පිළිඅරන්නේ. බුදුරණවහන්සේගේ විසරද ඥාණය පිළිඅරන්නේ. ඒ බුදුරණවහන්සේ නේතං තාණං විජ්ජති කිව්වල ඒක එහෙමමයි. තානමේතං විජ්ජති කිව්වල ඒක එහෙමමයි. ඒක විසරද ඥානයක්. ඒතර අපි මේ මේ දේ එක නෑ නෑ වෙන්න පුළුවන් කියනවනම් අපි තව එකක් ප්‍රතික්ෂේප කළා. මොකද බුදුරණවහන්සේගේ විසරද ඥානයත් ප්‍රතික්ෂේප කරනවා. මේක වෙන්නේ නෑ කියනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. යස කසච වික්කවේ වික්කුණෝ පංච චේතෝ කියලා පහින පංච චේතසා විනිබද්දා සම් සුසම් සුසමුච්චින්න සෝ වතස්මින් ධම්ම විනේ බුද්ධින් විරෝල්ලං වේපොල්ලං ආපජ්ජසෙ තීති තේන තානමේතං උජ්ජති අන්න පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට මේ හිතේ යන උල් ප්‍රහාණයයි නම් ඒ හිත බන්ධනය වෙච්ච බන්ධන ප්‍රහාණයයි නම් මේ ධර්ම විනය බුද්ධි විරුල්ල වේපුල්ලත්යකට යමු වෙනවා කියන එක සිදු වෙනවා කියනවා. අන්න ඒ කාරණා ටික සිදු වෙනවා. එතකොට දැන් බලන්න ඒවා ප්‍රහාණයයි නම් සිදු වෙනවා කියන මොනවද? ඉද බික්කවේ බික්කෝ සත්තරිකං නකංක ශාස්ත්‍රණවස්සක කරන්නේ. ශාස්ත්‍රණවස්ස විචිකිච්ඡා කරන්නේ. ඒ ශාස්ත්‍රණවස්ස දැක කරන්නේ නැත්නම් ශාස්ත්‍රණවස්ස ගැන විචිකිච්ඡාවක් නැත්තම් මොකද වෙන්නේ? අන්න ඒ කෙනා සිත නැමෙනවා කියනවා. මොකටද? සත්‍යයට, ධර්මයට, වීරියට බුදුරණවහන්සේ කියපු දේ එක්ක වෙන කවුරුත් ඒ කියපු එක දේ එක්ක නෙවෙයි. ඔන්න කොහොඳට මතක තියාගන්න. බුදුරණවහන්සේ කියපු දේ එක්ක. වෙන කවුරු කියපු දෙයක් එක්ක නෙමෙයි. බුදුරණවහන්සේ කියපු දෙයත් එක්කන්න වීරිය දක්කරන්න සත්‍ය දකීමට අන්න හිත නැමෙනවා. මෙන්න මේක කියනවා මේ කුසල ඒ කියන්නේ වීරිය වීරිය කරන්න ඒ වගේම මේ මේ සත්‍ය දැකීමට යෝගය නැත්නම් භාවනාව කරන්න දැඩි වීරිය කරන මෙන්න මේවට හිත නැමෙනවා මේක කියනවා චේතෝ කිලය ප්‍රහාණය වෙච්ච පළමු කාරණාව දෙවෙනි එක පුණජ පරම්පිකේ බික්ක ධම්මේන කාංකති අන්න ධර්මයේ සැක කරන්නේ ධර්මයේ සැක කරන්නේ නැතුනවා. දැන් බුදුරණවහන්සේ සැකන කිරීම තමයි ප්‍රධාන වෙන්නේ. මොකද ශාස්ත්‍රුත් ගරුත්වය. ඒකයි ධර්මයේ මුල්ම තැන සද්ධානුසාරී බව තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම සද්ධාවේ පිහිටන්න තියෙන්නේ. පිහිටීම ශ්‍රද්ධාවේ. ඒක නැත්තම් බෑ. අන්න එහෙනම් ඒ ශ්‍රද්ධාව එන කාටවත් නෙමෙයි. බුදුරණවහන්සේ කියපු දෙයටමයි අනෙක් කවුරක් කියපු දෙයට නෙමෙයි. අන්න එහෙම වුණොත් ඔහුට ඒ කුසල ධර්ම විනී බුද්ධියක් විරෝල් බවක් තියෙනවා. ඊළඟට ධර්මයට. මේ බුදුරන් වහන්සේ කියපු ධර්මයේ විදිහට තව එකකින් හසදලා හරියන්නේ නැහැ. තව කවුරුහරි කියපු දේ ගලපලා හරියන්නේ නැහැ. තව දෙයක් එක්ක තේරුණාට වැඩක් නැහැ. Tamanට ගැලපුණාට වැඩක් නැහැ. ඒව ධර්මයේ නෙමෙයි. ඒව වෙන කාගේ හරි විග්‍රහයක්. ඒක අතහැරලා ධර්මයේ පමණක් විශ්වාස කරනවා. ඒකට පමණක් යමු වෙනවා. අනේ කෙනාට ඒ ධර්මයේත් එක්ක වීරියට දැඩි වීරියට සත්‍ය දැකීමට අන්න එයාට හිත නැමෙනවා. මෙන්න මේක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දෙවනි කාරණාව මේ සිතෙහි ඇනිච්ච උල ප්‍රහාණය වෙච්ච දෙවනි කාරණාව අන්න ඒක වෙනවා. ඊළඟ කාරණාව පැහැදිලි කරනවා තුන්වෙනි එක සංගයාගේ සැක නොකිරීම. එතකොට සංගයාගේ සැක කරනවා කියලා කියන්නේ මේ සාරිපුත්තු සාවිනාසයක්. එහෙම එකක් නෙවෙයි පුජ්‍යලයේ කියන්නේ සංගයා පිරිසක්. ඒ පිරිස තමයි බුදුරණවහන්සේගේ ශ්‍රාවක සංගයා. ඒ කියන්නේ සුපටිපන්නාදී ගුණයන්ගෙන් යුක්තෙක්. ඒ කියන්නේ මේ බලෙන් යනවා කියන එක නෙමෙයි. ඒ ප්‍රතිපදාව එක්ක අෂ්ටපුරුෂ පුද්ගලයන් අට දෙනා. ධර්ම අවබෝධ කරපු පුජ්‍යලයන් අට දෙනා. මෙන්න මේකේ ප්‍රතිඵල බවක් නේ මේ කතා වෙන්නේ. ඒ කියන්නේ ඒක අපි දැන් අපි ලෝකෙන් පුජ්‍යල බවක් එක මනිනවනේ. එතකොට ඒ කියන්නේ එහෙම ලැබපු අය ඉන්නවා. මෙන්න මේ කාරණා පිළිබඳ සැකයක් නැහැ. අන්න ඒක නා වීරියක් යොමු වෙනවා. මොකටද? ඒ සත්‍ය දැකීම සඳහා සිත ඒකට නැමෙනවා. සිතේ කාරණාවට යුක්ත වෙනවා. වීරිය කරන්නට සිත නැමෙනවා. මේ අනිත් දේවල් කියන්නේ දුරු කරන්නට සිත නැමෙනවා යාට. මෙන්න මේක කියනවා බුදුරණවහන්සේ තුන්වෙනි කාරණාව මොකටද චේතෝ කියලා දුරු වෙන. හතරවෙනි කාරණාව තමයි ශික්ෂාව සැකනු කිරීම. එතකොට ශික්ෂාව කියන්නේ බුදුරණවහන්සේ පනකොම හික්මන ප්‍රතිපදාව. මෙන්න මේ කාරණාව සැකසලා නැත්නම් එයත් අනිවාර්යයෙන්ම ඒ දහමට යොමු වෙනවා. මොකද ඒ ප්‍රතිපදාව කරනවා. මේක තමයි තුන්වෙනි කාරණාව හැටියට බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ හිතේ ඇන උල් ප්‍රහාණය වීම. හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව තමයි සබ්‍රහ්මචාරින් වහන්සේලා එක්ක කිපෙන්නේ නැති බව. එතකොට එකිනෙක එක කිපෙන්නේ නැතුව සුහුඳ සීදීත්වයෙන් යුක්ත කටයුතු කරනවා. මේකත් සිතෙහි ඇරෙන උල දුර වෙන පස්වෙනි කාරණාව අන්නේ කෙනාත් මේ වීරිය කරන්න හිත යොමු වෙනවා. ඒ වගේම සත්‍යයට හිත යොමු වෙනවා. මේ පුන පුනා වීරිය කරන්න හිත යොමු වෙනවා. මෙන්න මේ ආකාරයට කෙලස් දුරු කරන්න කෙලස් දුරු කරන්න හිත යොමු වෙනවා. මෙන්න මේ විදිහට යා වීරිය කරනවා. මේක තමයි පස්වෙනි සිතෙහි ඇරෙන උල. ඊළඟ කාරණාව පැහැදිලි කරනවා ඉමස්ස පංච චේතෝ කියලා පහිනා හොಂತಿ කතමස්ස පංච චේතසා යස විනිබද්දා සමුච්චින්නා හොති. කියන්නේ සිතෙහි ඇතිවෙච්ච බන්ධන ප්‍රහාණය වෙනවා කියන්නේ මොකද්ද? ඉද බික්වේ බිකෝ කාමයේ විතරාගෝ හොති, විගත ඡන්தோ, විගත ප්‍රේමෝ, විගත පිපාසෝ, විගත පරලා. එතකොට කාමයන් පිළිබඳ තියෙන රාගය, ඡන්දය, ප්‍රේමය මෙන්න මේක දුරු වෙනවා. මෙන්න මේක දුරු වුණාට පස්සේ අන්න ඒ කෙනාගේ හිත නැමෙනවා කියනවා මේ වීරිය කරන්න කෙලෙස් ප්‍රහාණය කරන්න පදන් විහිරිය කරන්න මෙන්න මේකට හිත නැමෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මේක තමයි සිතෙහි ඇතිවෙච්ච බන්ධනේ දුරු වෙන පළවෙනි එක. එතකොට එවැනි කෙනාටයි ඇති වෙන්නේ එක වීම නෙමෙයි. එවැනි කෙනාට ඇති වෙනවා මේ ධර්මයට යොමු වෙන්න ඕනකම. එවැනි කෙනාට ඇති අන්නේ කෙනා ධර්ම විනී බුද්ධ විරූල භාවයක් ඇති වෙනවා. ඊළඟට දෙවැනි බන්ධනේ තමයි කයේ තමන්ගේ කයේ තියෙන රාගය දුරු කරාම. දැන් අපි හිතනවානේ කයේ රාගය දුරු කරා නම් අපි හරි දැන් වැඩේ කරගෙන කියලා. කාම දුරු කරා නම් හරි කරගෙන කියලා. නෑ. ඒ ඒ කෙනාට තමයි හිතෙන්නේ ඊට පස්සේ. ඒ කෙනයි ධර්මීය වර්ධනයක් වෙන්නේ. කයේ රාගය ප්‍රහාණය කරපු කෙනාට. මේ කය තුළ තියෙන පවතින රාගය ප්‍රහාණය කරපු කෙනාට අන්න වීරිය කරන්න කෙලෙස් දුරු කරගන්න අන්න හිත නැමෙනවා. අන්න ඒක දෙවෙනි කාරණාව කියනවා මේ හිතේ ඇතිවෙච්ච බන්ධන දුර වෙන එක. තුන්වෙනි කාරණාව තමයි රූපේ විතරාග. එතකොට දැන් කාමයක් කිව්වා, කයත් කිව්වා, ඊළඟට රූපයක් කියනවා. එතකොට ඒවත් ඉක්මවලානේ. මොකද ඒකට හේතු දැන් සමහර අය ඉන්නවාද හොඳට බලන්න. කාමයේ දුරු කරලා. ඒකටත් රාගේ නැහැ. මගේ කය ගැනත් නැහැ. නමුත් ගෝචරත්වයේ වෙන මොනවද? දැන් අපට ඇත්තටම මේ ලෝකෙ ඉද්දි මේ රූපී ස්වභාවයක ගෝචරත්වයක් තියෙනවා. මෙන්න මේකත් එක්ක තියෙනවා සංකල්පමය රාගේ නැති වුණාට, කයත් එක්ක නැති වුණාට. අපි හිතනවා මේ ධර්ම දියුණුවක් කියලා නෑ. ධර්ම දියුණුවක් නෙමෙයි. තවත් එකකට අල්ලලා තියෙනවා. තාම ධර්මයට ඇවිදilla නෑ. අන්න ඒ කාරණාව. නැත්තම් ඒ අපට මොකද ආයතන හය ඔස්සේනේ ඒක ගෝචර වෙන්නේ අපට මේ ලෝකේ. මේ සත්‍ය දැකීමක් නෙමෙයි එතන කියන්නේ. මොකද එවැනි කෙනා තමයි මේ රූපයේ විත රාගෝ හෝති. මේ රූපයේ රාගය දුරු කරපු කෙනාට තමයි බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ රූපයේ රාගය නැති කරපු මේ මේ ඒක දුරු කරපු මෙන්න මේ කෙනා ගැන මේ පැහැදිලි කරන්නේ. ඒ කෙනා මොකද කරන්නේ? මේ මේ දැවිල්ල ඒ කියන්නේ යාගේ මේ කුසල් දහම් කරන්ඩ සිත නැමෙනවා කියනවා. සිතන් නවතිමි තසතිසන් නමති අනුපත් ආතප්පා යන වීරිය කරන්න හිත නැමෙනවා. අනුනියෝගය කියන්නේ භාවනාවේ යෙදෙන්න හිත නැමෙනවා. කෙලස් තවන වීරිය කරන්න හිත නැමෙනවා. භාවනා කරන්න හිත නැමෙනවා. කෙලස් දුරු කරන්න හිත නැමෙනවා. පුන පුනා වීරිය කරන්න හිත නැමෙනවා. මෙන්න මේ කාටද මේ රූපේ රාගය දුරු කරපු කෙනාට. දැන් රූපේ රාගය දුරු කරන අපි දන්න රහත් අරහතන් වහන්සේ කියන්නේ නෑ නෑ. එහෙම නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ ලෝකේ දැන් කාමයක් නැති, කයට රාග නැති, එහෙම ස්වභාවයකුත් තියෙනවනේ ලෝකේ. දැන් රූප ධානය කියලා ස්වභාවිකුත් තියෙනවනේ. එවැඩි කෙනාට අන්න ධර්මයට යමු වෙන්න හිත නැමෙනවා කියලයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට බුදුරණවහන්සේ කියන්නේ එයාට ධර්ම විනී බුද්ධ විරූල භාවයක් ඇති වෙන්න හේතු වෙනවා. ඒ බන්ධනය දුරු කරාට පස්සේ. මේ මෙතන ධ්‍යාන කතාවක් කියන්නේ නෑ. ඒ නිසා එතන ඒ රූපී ස්වභාවය විතරයි කියන්නේ. පොණජ බලම් බික්කේ බික්කෝ න යාව දත්තං උදරාව හදකන් බුංජිත්ව අන්න ඊළඟට පැහැදිලි කරනවා මේ හොඳට කාලා බීලා නින්ද සුඛය මිද්ද සුඛය මෙන්න මේවට යොමු වෙන්නේ නැතුව පස්ස සුඛය සෙය්‍ය සුඛය මේවට යොමු වෙන්නේ නැතුව ඉන්න කෙනාටත් අන්න ඒ වීරියට කෙලෙස් දුරු කිරීමට සත්‍ය යොමු කර දකීම යොමු වෙන්න වඩ වඩාත් කෙලෙස් ප්‍රහාණය සඳහා යොමු කරගන්න අවශ්‍ය වෙන විදිහට හිත නැමෙනවා අරවා දුරු කරාට පස්සේ මේක තමයි හතරවෙනි කාරණාව බන්ධනීය දුර වෙන. එතකොට දැන් අපි හිතනවානේ දැන් අපි දැන් නිවැරදි දුරු වුණා නම් ආ දැන් හරි කියලා නෑ ඒ එහෙම කෙනාටයි මේ ධර්ම විනී බුද්ධ විරෝල්ලයකට හේතු වෙන්නේ. අන්න ඒක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මේක තමයි හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව පුණජබරම් බික්කේ බික්කු නස් අඤ්‍යතරං දේවනිකායන් පණිදායි බ්‍රහ්මචරියං චරති හිමිනාහං සීලේනවා වතේනවා තපේනවා බ්‍රහ්මචරියේනවා දේවා භවිස්සන්ති අඤ්‍යතර අඤ්‍යතරෝ වාති අන්න භික්ෂුව භික්ෂුව ඒ සිල් රකින්නේ නැහැ කියන වත කරන්නේ නැහැ කියන තපස් රකින්නේ නැහැ කියන බ්‍රහ්මසර වසන්නේ ඒවා ඒ ඒ ඒ දෙයක් දිවුනිකායකට යෑම සඳහා කරන්නේ නැහැ කියනවා. දේවනිකායකට යෑම සඳහා කරන්නේ නැහැ කියනවා. අන්න එහෙම කරන්නේ නැත්නම් කියන්නේ යාගේ අදහසක් නැත්නම් රකින්න සීලයෙන් රකින්න වතපිළිවෙතින් කරන බ්‍රහ්මචර්යාවෙන් කරන තපසෙන් දේවනිකායකට යෑම අදහසක් නැත්නම් අන්න එක්කනට වීරියක් යොමු වෙන්න කෙලෙස් දුරු කරන්නේ කෙලෙස් ප්‍රහාණයට කෙලෙස් දුරු කිරීමට පුන පුනා කෙලෙස් දුරු කරගන්නට මෙන්න මේකට වීරියක් ඇති වෙනවා කියනවා අන්න ඒ කෙනාට. එතකොට යාගේ මේ අන්න බන්ධනීය ඒකත් දුරු වෙනවා කියනවා. එතකොට ඒක තමයි පස්වෙනි බන්ධනේ. ඒ ඒව මාස්සායම් පංචමෝ චේතසෝ විනිබද්දා විනිබද්ද සමුච්චය. අනේ කියනවා පස්වෙනි බන්ධනේ. එතකොට ඔන්න ධර්ම විනය බුද්ධි විරූල්ල භාවයකට යොමු වෙන්න කරුණු 10ක් පැහැදිලි කරා. හිතේ යන උල් පහක් ප්‍රහාණය වීමත් ඒ වගේම බන්ධන පහක් ප්‍රහාණය වීමත් පිළිබඳව පැහැදිලි කරා. ඊළඟට පැහැදිලි කරනවා යස්ස කස්සච්චි භික්කවේ භික්කුණෝ ඉමේ පංච චේතෝ කියලා පහින යම්කිසි භික්ෂුවකට මේ චේතෝ කියලා පහත් ප්‍රහාණ වෙලා ඉමේ පංච චේතසා විනිබද්දා සමුච් සුසමුච්චින්න මේ බන්ධන සිතේ තිබෙච්ච බන්ධන පහත් ප්‍රහාණය වෙලා සෝ වතස්මින් ධම්මවිනේ බුද්ධින් විරෝල්ලං වේපුල්ලං ආපජ්ජ ආපජ්ජසතිති ඨානමේජං විච්ඡති අන්න ඒක නාමේ ධර්ම විනේ බුද්ධි විරෝල භාවයකට යොමු වෙනවා කියන එක සිදු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් ඔන්න කර්ම ක්‍රියා පැහැදිලි කරාද මේ ධර්ම විනේ බුද්ධි විරෝලයකට 10ක් බන්ධන 5යි හිතේ යනවුල් 5යි 10ක් පැහැදිලි කරා සෝ ඡන්ද සමාධි පදාර සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. විරියේ සමාධි පදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. වීමංසා සමාධි පදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. උස්සෝලහියේව පංචමී. ඔන්න එතන විග්‍රහයක් කරනවා. මොකද්ද මේ ඉද්ධිපාද හතරයි. පහ අධික වීරිය. දැන් අපි දන්නවනේ ලොකු වීරිය කියන්නේ කියන්නේ කාය අතහැරලා වීරිය කරන්නේ. අන්නේ වීරියක පස්වෙනි එකක දාලා තියෙනවා. ඒතකොට එතන 15ක් ඔක්කොම කියලා. මොකද මෙතන 15ක් අංග කියලා පැහැදිලි කරනවා ඊළඟ කාරණාවේදී. අංග 15ක් තියෙනවානේ එතකොට. උල් 5යි, එක ප්‍රහාණයි. බන්ධන 5යි, එක ප්‍රහාණයි. ඉර්ධිපාද 4යි, 14යි. ඊළඟට දැඩි වීරිය. ඒ කියන්නේ කුසල් ධර්මය නැත්නම් අර අධික උත්සාහය කියන කාරණාව. අර ඒක බුදුරණවහන්සේලා පැහැදිලි කරන්නේ වීරියට බුදුරණවහන්සේලාගේ වීරිය පිළිබඳ මේ නැගිරින්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ හා සමාන ලොකු වීරියක් කියන කාරණාව. එතන මෙතන මේ ඉද්ධිපාද පිළිබඳ මේ විග්‍රහය පොඩ්ඩක් අපි බලන්නට වෙනවා. මොකද්ද එතන කියන්නේ? වචන ටික තමයි ඡන්ද. කියන්නේ කැමැත්තෙන් අපි දන්නවා ඉද්ධිපාද කියනකොට ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා. ඒතකොට ඡන්දය කියන්නේ කැමැත්තනේ. ඡන්ද ඊළඟට සමාධි. සිතේ එකඟ භාවය සමාධි කියන්නේ. පදාන කියන්නේ වීරිය. සංඛාර කියන්නේ සංස්කාරයක්. හකස් සමන්නාගත. අන්න ඒ වගේ යුක්තව ඉද්ධිපාදයක්. 이르දියට ඉර්ධියක් කියන එක ඇත්තටම ඉර්ධියක්. අන්න ඒක භාවිතා වෙනවා. ඒ වගේන් යුක්තව කොහොමද මේ ඡන්දය? එතකොට දැන් මේ ඡන්දයටත්, චිත්තයටත්, විරියටත්, විමර්ශාවටත්. ඒ ඔක්කොටම තියෙනවා සමාධි පදාන සංකාර බව. ඒ කියන්නේ පදාන සමාධි සංකාර සමන්නාය. ඒ ඡන්දය කියන්නේ කැමැත්ත. එතකොට මේ කැමැත්ත එක්ක ඒ සමන්නාගතයි කියන්නේ මේ ඔක්කොම ඉද්ධිපාදේ සමාධිය එකක භාවයක්. ඔන නිකන් මේ හිත හිතා නිකන් ඡන්දයක් කියන එක නෙමෙයි. ඒ ඉද්ධිපාද භාවිතයේදී. ඒ කියන්නේ මේක බෝධිපක්ෂ ධර්මයන්නේ. සමාධිය. ඒ නිකන් ඔය පදානෙකුත් එතන තියෙනවා. පදාහණය, වීරිය. ඒ ඡන්දය එක්කත් කැටි වෙලා තියෙනවා. වීරිය, පදාහන බව. ඒ වගේම සංඛාර. ඒ කියන්නේ මේ මේක මේ සංඛාර සමන්නාගතය. ඒ කියන්නේ ඒ ඒ එහෙම දෙයක් සකස් දැන් අපි දන්නවනේ නිවන් මඟ කියන්නේ අසංකත නෙමෙයි සංකතයක්. සකස් කර ගැනීමක්. එතකොට නිවන් මඟ සඳහා උපකාරන සියල්ල සංකත. සියල්ල සකස් වීම. මෙන්න මේ විදිහේ සකස් වීමක් ඒ තමයි ඡන්දයක්, වීරියක්, අදිෂ්ඨානයක්, චිත්තයක්, විමර්ශන බවක්. මෙන්න මේ කරුණු සකස් වීමක් ඇති වෙනකොට එතන තියෙනවා මොකද්ද? ඒ කාරණා ඔක්කොම කැටිවලා තියෙනවා ඒවත් එක්ක සමාධිය ඒ වගේම වීරිය කියන මෙන්න මේවා සකස් වීම. ඒවා සකස් වීම. මාර්ගය සකස් වීම. අන්න ඒ වගේ සමන්නාගත ඉද්ධිපාදයේ භාවිතා වෙනවා. මේක කියනවා ඉද්ධිපාද 4. සකෝසෝ භික්කවේ වං මෙන්න මේ විදිහට වීරිය පස්වෙනි කොටගෙන අධික වීරිය පස්වෙනි කොටගෙන භික්ෂුව බබ්බා අබිනිබ්බිදා බබ්බා සම්බෝධය බබ්බා අනුත්තරස යෝගක් කියම අධිගමයි බහුවයි වෙනවා සිදු වෙනවා කියනවා. මොකද්ද? අවබෝධ කරනවා කියන එක. නිවනට යමු වෙනවා කියන එක සිදු වෙනවා කියනවා. මෙන්න මේ විදිහට මේ වීරියකින් වීරියත් යුක්තව මෙන්න මේ අංග 15 මේ අංග 15න්ම සමන්නාගත වුණාට පස්සේ සිදුවෙන කාරණාවක් කියනවා. මොකද්ද? ධර්මය අවබෝධ වීම සහ බබ්බෝ සම්බෝධය ධර්මය අවබෝධ වීමත් ඒ වගේම උතුම් නිවනට යොමු වීමත් දහමට බැස ගැනීමත් ධර්මය අවබෝධ වීමත් උතුම් නිවනට යොමු වීමත් කියන කාරණාව සිදු වෙනවා කියන බව බුදුරණවහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට බලන්න මෙතන ඊළඟට අබිනිබ්බිදා ඒ කියන්නේ ඊළඟට සත්‍ය දැකීම දැකලා කලකිරණ ගතිය මේ හැම එකම. එතකොට අර කර්ණවල යුක්ත කෙනාට ඒ කරුණු වලින් යුක්ත කෙනාට අර කරුණු ඔක්කොම එක පැහැදිලි කරලා. ඒකට උදාහරණයක් පැහැදිලි කරනවා හරියට මේ කිකිලියක් බිත්තර කිහිපයක් දාලා ඒ බිත්තර ටික රකින්නවා නම් ඒ කිකිලිට හැඟීමක් අවශ්‍ය වෙන දෙයක් නැහැ. හිතන්න දෙයක් නැහැ. මොකද්ද මේ අනේ ඒ කියන්නේ කිකිට බිත්තර ටික දාලා ඒක රකින්නවනම් හිතන්න දෙයක් නෑ මේ අනේ මේ කොකුල් පටාව ටික මේවා මේ නියපොතු වලින් හරි හොටෙන් හරි හොඬ කරගෙන හිල් කරගෙන කරදරයක් නැතුව එනවනම් හොඳයිද කියලා එහෙම හිතන දෙයක් නෑ එයාට. එයා ඒ පැටවුට එක එනවා. අනිවාර්යෙන් වෙනවා. ඒ විදිහට රකින්නවනම්. අන්න ඒ වගේ තමයි මේ අංගවලින් යුක්ත වුණා නම් මේ සත්‍ය අවබෝධ කරගන්නවා කියන කාරණාව කලකිරෙනවා නැත්නම් මේ මේ නිවන් දකිනවා කියන කාරණාව සිදු වෙනවා. එහෙනම් ඔබ ටික තීරණක් සිදු වෙනවා අනිවාර්යෙන් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. ඉදමෝච භගවත්තමනාතේ පික්කු භගවතෝ භාසිතං අබිනන්දොත්ති. අන්න භික්ෂුන් වහන්සේලා ඒ දේශනාව සතුටින් යුක්තව පිළිගන්නවා. එතකින් චේතෝ කියලා සූත්‍රයත් අවසానයි. ඉතින් අද දවසේ සූත්‍ර දෙකක් කරන්නට යෙදුණා. මොකද කරුණු අඩු නිසා. ඉතින් ඒ නිසා අද දවසේදී තියෙන දහම් කාරණා ඔබට අහන්න පුළුවන් ප්‍රශ්න මේ කරපු දේශනා දෙක ඇසුරු කරගෙන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ දැන් ඒ අවසානයේදී කියපු අර ඉස්පාද ගැන කියනකොට එතනත් වීර්යයක් තියෙනවනේ. ඊළඟට තවත් වීර්යයක් අර පස්වෙනි කරුණ විදිහට කිව්ව ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කීටාගිරි සූත්‍රය ගත්තාම ওই වගේ තියෙන මට සම්පූර්ණ දැන් පාළි ටික ඔක්කොම මතක නෑ. ඒකේ තියෙනවා සෝ ඕහිත සෝතෝ ධම්මං සුනාති, සුත්වා ධම්මන්ත හරේති, කතානන් ධම්මං උපපරික්කති. ඊළඟට උපපරික්ක ධම්මනිච්ඡානක්ඛන්ති, ධම්මනිච්ඡානක්ඛන් ඡන්தோ ජහයති. ඊළඟට ඡන්දය ඇති වුනහම උත්සාහති, උත්සහිත්වා තුලේති උත්සාහ කරන තුලණය කරන තුලීත්ව පදහති. අන්න පදං වීරිය. එතකොට තව වීරියක් තියෙනවා. ඒ එතන වීරිය පදං වීරිය කියන්නේ කෙලස් තවන වීරිය. එතකොට අර මුලින්ම තියෙනවා වීරියක් සත්‍ය දැකීමත් එක්ක ඒ කියන්නේ එතන ලොකු වීරියක් එතන තියෙනවා. ඊළඟට සම්පූර්ණයෙන් සත්‍ය දැකපු කෙනාට කෙලස් තවන වීරියක් කියන ජීවිතාසාවත් එතන ජීවිතාස අතහැරලා කියලාත් පදං වීරිය විග්‍රහ කරනවා. එතකොට එවැනි වීරියක් තියෙනවා. එයාට අර බලහත්කාරයෙන් ගන්න කියන වීරිය නෙමෙයි. සම්පූර්ණ මේ ඔක්කොම බොරුවක්. මෙන්න මේ වීරියත් එයාට තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම වීරියක් බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා. ත්‍රිවස් සරණයි. ත්‍රිවස් සරණයි සාමදාස අවසරයි. සාමදාස අද දේශනාවේ සාමදාස දැන් මෙතන බැඳීම් සහ උල් අතර දැන් පහකුයි බැඳීම් පහක ගැන කියව සාමදාස එතකොට දැන් සාමාන්‍ය දැන් සංයෝජන ධර්මවල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසයේ විචිකිච්ඡාව එතනදී මට මතක හැටියට තියෙනවා සාමනාස්ති කියලා මේ සුබ්බන්තේ කාංකති අපරාත්තේ කාංකති සුබ්බන්තේ අපරාත්තේ කාංකති බුද්ධාදී අට තැනක තියෙන සැකය සාමනාස්ස ඒ දෙකේ මේ දෙකේ ඒවා අතර සම්බන්ධයක් තියෙනවා සාමනාස්සෙන් එතන යන එතන අට තැනේ කියන එක හරියටම මට පැහැදිලි නැහැ සාමනාස්ස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සාමනාස්ස මේකත් එක්ක සේවන කරනවා තෙරුවන් සරණයි. ඔය සංයෝජන තුල විචිකිච්ඡාව පිළිබඳව එහෙම අටතනක් මූලික බුද්ධ වචනේ නැහැ. එතනයි පැහැදිලි කරන්නේ ඇත්තටම සංයෝජනේ පැහැදිලි කරන සබ්බාස සූත්‍රයේ පුබ්බන්තපරන්ත ගැන තවත් තැන්වල තියෙනවා මේ චිකිච්ඡාව නැති බව. ඊළඟට සබ්බාස සූත්‍රයේ ඉතන පැහැදිලි කරලා දෙනවා. ඒක ඇත්තටම පුබ්බන්තපරන්ත කියන කාරණාව තමයි ඉස්මතු වෙලා පෙන්වන්නේ. අතීතයේ සහ අනාගතයේ පිළිබඳව ඉතන ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට ශ්‍රද්ධාව පැහැදිලි කරද්දී බුදුරන් වහන්සේගේ ධර්මයේ සංගයාගේ අවිච්ඡප්පසාදය කියලා එතන පැහැදිලි කරන්නේ මේ ඒ කියන්නේ සංඝ සෝතපට්ටි අංග පැහැදිලි කරද්දී බුද්ධ අවිච්ඡප්පසාදය කියන්නේ මෙතන කියන්නේ සැක කරන්නේ කියන ඒතර කොහොමද සැක නොකරන යන්න තියෙන්නේ. අතන එතන ඒ කාරණාව මම හිතන උදාන සූත්‍රය හරි උදාය සූත්‍රය පැහැදිලි කරනවා මේ ධර්මය උඩියටිකුරු කර බලීම සඳහා බුදුරණවහන්සේගත යොමු වෙච්ච ශ්‍රද්ධාවක් තිබ්බා. හැබැයි ඊට පස්සේ තමයි ආ ශ්‍රද්ධාව නිස්සාවට පැමිණෙන්නේ. යොමු වෙච්ච ශ්‍රද්ධාවකුත් තිබ්බා. පස්සේ නිෂ්ඨාවට හැමිනෙනවා. එතකොට මේ සැකය එතන සැකය කියන සංයෝජනය විග්‍රහ කරනකොට බුදුරණවහන්සේ එහෙම වෙන විග්‍රහයක් මූලික බුද්ධ වචනයක පැහැදිලි වෙන්නේ එතන පැහැදිලි වෙන්නේ සබ්බස් සූත්‍රය ගත්තාම අතීත අනාගතය පිළිබඳව ඒක පැහැදිලි කරනවා. මොකද දහම් න්‍යාය දැකීම එක විග්‍රහ කරන්නේ. ඉතින් ඒ කෙනාට කොහොමත් බුදුරණවහන්සේ ධර්මයේ සංග්‍රහය ගැන හිතන්න දෙයක් නැහැ ඒක කොහොමත් සැකයක් ඉන්නේ නැහැ මොකද ඒ සැකයට ඉඩක් නැහැ කොහොමත්. හැබැයි මේ මෙතන මේ බුදුරණවහන්සේ කියපු විග්‍රහය එකයි බලනකොට මෙතන මේ පැහැදිලි කරන්නේ අර ධර්මය එක යන ප්‍රතිපදාවේදී මූලික තැනකට යමු වෙලා යන කාරණාවක් එක තමයි ධර්මයේ වෘද්ධියකට යන්නේ. සංයෝජන දුරු වීමක් ගැන කතා කරන්නේ එවැනි කෙනාටයි සංයෝජන දුරු වීමට යොමු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ සංයෝජන කියන සංයෝජනයේ කියන කාරණාව සක්කාය දිට්ඨිය එක්ක බැඳලා තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය එක්ක බැඳිච්ච විචිකිච්ඡා නීවරණය දහම් ස්වභාවය දැකීමත් එක්කයි දුරු වෙන්නේ. ඒක 아무තින් හිතන්න හිත හිතා කරන්න ඕන දෙයක් නෙමෙයි. හිතන්න දෙයක් නෙමෙයි. සක්කාය දිට්ඨිය දුරු වෙනවා නම් ඒ සංයෝජනය දුරු වෙනවා. එතන ඇත්තටම සබ්බා සූත්‍ර විග්‍රහයත් එක්ක ගත්තාම අතීත අනාගත පිළිබඳ හේතුඵල ධහම. කියන්නේ අතීතය අනාගතය නැත්නම් මේ එතන හිම අනාගත වචන විග්‍රහයක් නෑ. එතන පැහැදිලි කරනවා අතීතයේ හිටියද නැද්ද කොහොමද ආවේ අනාගතේ ඉන්නවද? එහෙම එහෙමයි විග්‍රහ කරන්නේ. අන්න ඒක දුර වෙලා යනවා. සංඛක්කාය දිටි දුර වීමත් එක්ක. ඉතින් ඒක තමයි පැහැදිලි කරලා තියෙන්නේ සංයෝජනේ හැටියට. ඉතින් අපි ඒ ආකාරයට තේරුම් ගන්නට ඕන. තෙරුවන් සරණයි. පෙරවන් සරණ බොහොමකින් සාමනාත ඒ කියන්නේ දැන් මූලික බුද්ධ වචනයේදී නැද්ද සාමනාත මේ බුද්ධ ආදී අටතැනක තියෙන සැකය ගැන ඒ විදිහට කියලා මොකද මම අහලා තියෙනවා සාමනාත දේශනා පොත්පත්වල දේශනාවක් එහෙම එහෙම එහෙනම් නැහැ සාමනාත එහෙම දේශනාවක් ඔව් මූලික බුද්ධ වචනේ නැහැ නමුත් ඒක දුරු වෙනවා ඇත්තටම ඒ කරුණු ටික දුරු වෙනවා මොකද ඒ කියලා තියෙන කරුණු එකක්වත් වැරදි නෑ ඒවා ඔක්කොම දුරු වෙනවා නමුත් එහෙම විග්‍රහ කළ නැහැ මූලික බුද්ධ වචනේ. තෙරුවන් සරණයි. සාමාන්‍ය තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකත් සම්බන්ධ කරලා සාමාන්‍යත දැන් මේ දැන් සද්ධානුසාරී කියන්නේ බුදුජාන වහන්සේ උන්වහන්සේව ශ්‍රද්ධාව ඇති කරගන්න ඒ කියන්නේ ඉන්ද්‍රිය. ඒක ඒ ගැනම එහෙමමයි සද්ධා ඉන්ද්‍රිය වර්ධනය වෙලා එහෙමම දිගටම වඩන්න පුළුවන්. ඒ වගේම ධම්මානුසාරී සද්ධානුසාරි විරාධම්මානුසාරි වෙනවා කියන එකත් අහලා තියෙනවා. වගේම සෝමනස්ස තව දේශනාවකදී මට අහගන්න අහන්න ලැබුණා මේ ඒක ඒක කියන සෝමනස්ස සද්ධානුසාරි පුද්ගලයාත් ධම්මානුසාරි පුද්ගලයාත් වෙනම ඒ ඉන්ද්‍රිය වර්ධනය කිරීම නිසා සක්කායදිට්ඨි දුර වෙනවා කියලා. එහෙම එහෙම තියෙනවා සෝමනස්ස මේ ප්‍රකාශ කරන බුද්ධ මූලික බුද්ධ දේශනාවල තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වෙන්වෙන් වශයෙන් කියන එක මූලික බුද්ධ වචනේ එහෙම නැහැ. ඒ කියන්නේ වෙන්වෙන් වශයෙන් පුජ්ජුල දෙන්නෙක් දෙන්නෙක් පුජ්ජුල දෙන්නෙක්. නමුත් අර චක්කු සූත්‍රයේදී ඒක හොඳට පැහැදිලි වෙනවා එකම කෙනාගේ වර්ධනයක් කියන එක. ඔක්කන් සංගුති සූත්‍රක්කේම වෙනම දෙන්නෙක් හැටියට මූලික දේ තුල නැහැ. මූලික බුද්ධ වචනේ එහෙම නැහැ. නමුත් ඔක්කන් සංයුත්තේදී සද්ධානුසාරී කෙනා ධම්මානුසාරී වෙන බව පැහැදිලි වෙලා තියෙනවා. සද්ධානුසාරී දැන් සද්ධා විමුක්ත කියන එක්කිනායේ වෙන එක්කෙනෙක්. එතන විග්‍රහ තුනක් තියෙනවා. සද්ධාය මුත්ත, ditthappත්ත, කාය සක්කී. එතන විග්‍රහයක් තියෙනවා. සද්ධාය මුත්ත කියනවා සද්ධාව පාදක කරලා යන කෙනා. එයා රහත් වෙන්න පුළුවන්, එයා සෝතාපන්න වෙන්න පුළුවන්, එයා ඕන කෙනෙක් වෙන්න පුළුවන්. සද්ධාය මුත්තයි කියන්නේ. ditthappත්ත කියන කෙනා ප්‍රඥා මුල් කරන් යන එක්කෙනෙක්. එයාත් රහත් වෙන්න පුළුවන්, හොතපන්න වෙන්න පුළුවන්. කායසක්කී කියන එක්කන සමාධිය පාදක කරගෙන. එයාත් රහත් වෙන්න පුළුවන්, හොතපන්න වෙන්න පුළුවන්. එවැනි විග්‍රහයක් වෙනම තියෙනවා. හැබැයි සද්ධානුසාරී කියන එක්කෙනාගේ සද්ධායින්ද එන ඉන්ද්‍රිය පහම කියන්නේ. සද්ධානුසාරී කෙනා ඉන්ද්‍රිය පහම තියෙනවා කියලා බුදුරණවහන්සේ ඔක්කන් සංයුක්ත සූත්‍රවල පැහැදිලි කරනවා. ධම්මානුසාරී කෙනා ඉන්ද්‍රිය පහම තියෙනවා. සද්ධානුසාරී කෙනාට කියනවා ශ්‍රද්ධාවෙන් බැසගත්තා කියලා. ඒකට කියනවා ශ්‍රද්ධාවෙන් බැසගත්තා, සම්මත්ත නියාමයට බැසගත්තා කියලා ඒ ඔක්කොම විග්‍රහ කරනවා. චක්කුන් අනිච්චං සද්ධාති අද්දි මුච්චති. ඒ වගේම සම්මත් ඔක්කන් සම්මත්ත නියාමයට බැසගත්තා කියනවා. ඉන්ද්‍රිය ධර්ම පහ තියෙනවා කියනවා. ධම්මානුසාරී කෙනා විග්‍රහ කරනවා ධර්මයේ දකින්න මහන්සි ගන්නවා කියනවා. ඊළඟට ඒක විග්‍රහ කරනවා. ඊළඟට සෝතාපන්න කෙනා ගැන මේ ක්‍රමානුකූලව විග්‍රහ කරන්නේ. ධම්මානුසාරී කෙනා කි ධම්මානුසාරී කෙනා කියනවා මේ ඇස අනිත්‍ය බව දැකීමට ප්‍රඥාවෙන් දැකීමට යොමු වෙනවා කියනවා. අරයා ශ්‍රද්ධාවෙන් බැසගත්ත කියන මෙයා දැකීමට යොමු වෙනවා කියනවා. එයාටත් විග්‍රහ කරන්නේ අර විදිහටම සම්මත වෙන බැසගත්තා. හැබැයි යාගේ ප්‍රඥාව මත්සෝකාරී ප්‍රඥාව ප්‍රඥාව කියන කාරණාවට එයා යොමු වෙන බවක් පැහැදිලි අතන එහෙම යොමු වෙන බවක් පැහැදිලි කරන්නේ නමුත් ඉන්දිය ධර්ම පහ පවතිනවා කියනවා. ඒක අලගතුමු සූත්‍රෙත් පැහැදිලි වෙනවා. ඒ ඉන්දිය ධර්ම තියෙන බව. ඊළඟට කීටාගර සූත්‍රෙත් පැහැදිලි වෙනවා. ඉන්දිය ධර්ම තියෙන බව. එතකොට ධම්මානුසාරි කෙනා දකින්න මහන්සි ගන්නවා. ඒ කෙනාටත් ඉන්දිය ධර්ම පහසන. හැබැයි එයා ක්‍රියාවෙන් දකින්න මහන්සි ගන්න එකක් තියෙනවා. අරය ශ්‍රද්ධාවෙන් පිළිගත්තා. ඊළඟට ධම්මානුසාර කියන ක්‍රියාවෙන් දකින්න ගන්න මහන්සි ගන්නවා. ඒතර මේ දෙන්න ගැන විග්‍රහ කරනවා කියනවා මේ තෝතාපන්න නොවේ කවුරු කිරීම අභෞවියයි කියනවා. සෝතාපන්න නොවේ කවුරු කිරීම අභෞවියයි කියනවා. සෝතාපන්න කෙනා ගැන විග්‍රහ කරනවා මේ ධහම දැක්කා. එයා නිරේ යන්නේ නැහැ කියනවා. එයා සෝතාපන්නයි. හැබැයි අර දෙන්න ගැන අර විදිහට පැහැදිලි කරනවා. ඉතින් එතනදී පැහැදිලි වෙන්නේ සෝතාපන්න කෙනා දක්වා යන සෝතාපන්න මගියේ ප්‍රතිපදාවක් හැටියට ඒ දෙන්න වෙන් වශයෙන් වෙනම පුජ්‍යල දෙන්නෙක් හැටියට නැත්නම් සද්ධානුසාරී පටන් ගන්න කෙනෙක් ධම්මානුසාරී පටන්. එහෙම පැහැදිලි කරලා නැහැ මූලික බුද්ධ වචනේ. ඒක තියෙනවා සද්ධාය මුත දික්තප්පත්ත කායසක්කී කියන විග්‍රහයත් එක්ක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මේ සූත්‍රය කියන කාමයන්ගේ රාගය ඊළඟට කයෙහි කියන එක ඊළඟට රූපයන්ගේ කියන එතන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන එතන දැන් ඒ රූප රාග කියන එක නෙමෙයි එතන. එහෙම තරහත් වෙන එතන කතා ගන්නන්නේ. එහෙම නෙමෙයි කියලා ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් මේ අපිට ගත්තොත් අපිට කාමයන් සහ කය කියන එකේ පොඩ්ඩක් හිතා ගන්න පුළුවන්. එතකොට දැන් අපි ධානය නැහැ. මගෙන් මට ධානය නැහැනේ. එතකොට රූපයන්ගේ රාගය ගැන හිතා ගන්නත් බෑ. එතකොට දැන් කවදා හරි ගිහිල්ලා ප්‍රතිවදාවක් ඔස්සේ ගිහිල්ලා ධානයක් හම්බුනොත් එතෙන්ට ආවයින් පස්සේ ඒකේ රාගය දුරු කරන්න කියලා දැන් කල්පනා කරන එකක් නොවෙන්න දෙයි. ඉතින් කල්පනා කරන් ඉන්දියානේ. ඒ කියන්නේ ඉන්දියානේ එහෙම සාමාන්‍ය එහෙම කෙනෙක් කරන්නේ එතකොට මේ එතන ඒ රූපයන් රාගේ දුරු කරා ගන්නවා කියන්නේ මොන ක්‍රමයකින්ද යා කරන්නේ කියන්නේ දර්ශනයක්. ඒ කියන්නේ මෙතන කියන්නේ එහෙම කෙනෙකුත් නෙමෙයි නම් ඒක කරන්නේ මොන විදිහටද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා කියනවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මෙහෙමයි තියෙන්නේ. අර අර ක්‍රමයේ ගත්තාම කොහොමත් රූප රාගය කියන එක රූප රාගය කියන්නේ පුත්‍ජජන කෙනෙකුට උනත් අරූප සමාධිය යනකොට රූපේ ඡන්දය දුර වෙනවා. අනික බලෙන් බලහත්කාරයෙන් කල්පනා කිරීමක් කියන එක නෙමේ. එතන අපි අපිත් ඒක ඒක ස්වභාවයකට අපිට අත්දැකීම කතා කරන්න බෑ. මොකද හේතුව ඒක එතන ස්වභාවයක්නේ. එයාට රූප රාගයේ කියන්නේ රූප රාගයේ සංයෝජන දුර වෙන එක නෙමෙයි නමුත් රූපී ස්වභාවය කියන දේ ඉක්මවීම පුතඥයට තියෙනවා ආරූප සමාපත්තියත් එක්ක ඒකයි අරූපයට යන්නේ රූපයේ ඡන්දේ දුර වෙච්ච නිසා ඒ ඒ විග්‍රහය ගත්තා නම මෙතන හිම සමාධි විග්‍රහයක් කතා කරන්නේ නැහැ මොකද සමාධි විග්‍රහයක් එක්ක නෙමෙයි පැහැදිලි කරන්නේ එතකොට දැන් එහෙම සමාධි විග්‍රහයත් එක්ක ධර්මයේ සම්පූර්ණයෙන් ඉන්න මේ මේ කියන්නේ සෝතපන්න නෙමෙයි සෝතපන්න වෙන්න සමාධිය සම්පූර්ණ කරගන්න එනවා අනාගාමී කියලාට සමාධිය සම්පූර්ණ වෙන්නේ. ඉතින් එහෙම කතා කරොත් නමුත් ඒ එවැනි ක්‍රමයක් පුතජන කෙනාට හැකියාව තියෙනවා. නමුත් දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව කල්පනා කරලා බැලුවොත් මේ ලෝකයේ මට්ටමත් එක්ක අපි කාමයන්ට දැන් මේ දැන් මෙතනදී මේ කතා කරන්න හොඳ නැහැ හැම වෙලෙම එක දුරු වුණා කියන එක. ඒ කියන්නේ අපි හිතමු යම් කිසි කෙනෙකුට මොනවා හරි දෙයක් කල්පනා කරන මොකක් හරි අවස්ථාවක ධර්මයේ කල්පනා කරනකොට කියලා හිතන්නකෝ. පංචකාමයන් වලට යොමු වෙලා නැහැ. යොමු වෙන්නේ නැහැ. මේ කය පිළිබඳ ආසාවකුත් නැහැ. අපි තුන ධර්මයක් නැතුව වෙන මොකක් හරි කල්පනා කරනවා. ඇත්තට ධර්මයේ කියලා අපිට වෙන දෘෂ්ටියක් එක්ක කල්පනා කරනවා. වෙන මොනවා හෝ පැවැත්මක් එක්ක කල්පනා කරනවා. ඒකට ගොරෝසු බවක් එක්කනේ දැන් අපිට පැවැත්ම තියෙන්නේ. රූපේ ස්වභාවය. මේ පංචපාස්කන්ධ විග්‍රහයක් නෙමෙයි රූපේ ස්වභාවයක්. අපේ ප්‍රත්‍යක්ෂ එක්ක න්‍යාය පිළිබඳව මේ විග්‍රහය අපි ප්‍රත්‍යක්ෂ පැත්තට යොමු කරලා බැලුවොත් කාම සංකල්ප ඔස්සේත් නැත්නම් ඒ කියන්නේ සමාධියට ගිහිලා කියන එක නෙමෙයි ප්‍රත්‍යක්ෂයෙන්ම මේ සංකල්ප වශයෙන් රාගී සංකල්පේනේ කාමය කියන්නේ සංකප්ප රාගෝ එතකොට ඒකත් නැත්නම් ඊළඟට කය පිළිබඳ ආසාව කියන එකත් නැත්නම් එහෙම නැති අවස්ථාවක් අපිට ප්‍රායෝගිකව හම්බ වෙනවනේ. මෙන්න මේ අවස්ථාවේ අපේ පැවැත්මක් මොනවාරි තියෙනවා. මෙන්න මේකත් අපි මුලාවක්. එතරම් අද අදුක්කම සුඛයක් එක මුලා ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ මුලා ස්වභාවය පැවැත්මක් තියෙනවා. මෙන්න මේකත් අපි දුරු කරන්න. එතකොට අපිට යම් කිසි ගෝචරත්වයක් මොනවා හෝ හම්බෙනවද? ඒ සියල්ලන්ගේම කැමැත්ත එකට මුලා වෙන්නේ නැතුව දුරු කරන්නට ඕනේ. අර දේවල් දුරු කරා. ඉතින් ඒ වගේ එකක් තමයි එතන ගන්න තියෙන. මොකද එතන සත්‍ය දැකීමක් එක්ක නෙමෙයි විග්‍රහ කරන්නේ. එවැනි කෙනා සත්‍ය දකින රූප පාදාරස්කන්ධයක් විග්‍රහ කරන්නේ නැහැ. රූප පාදාරස්කන්ධ විග්‍රහයට යන්න සත්‍ය දැකීමක් එක්ක යන්නට ඕනේ. ඒක විග්‍රහ කළා පෙන්නන්නේ නැහැ මෙතන. ඉතින් අර අර විදිහට සමාධිය පැතුරුත් කතා කරන්න පුළුවන් පුතත්ජන කෙනෙකුට මේ අරූප සමාධිය. නමුත් එහෙම විග්‍රහයක් බුදුරණන් විතර කතා කරන්නේ නැහැ. රූපේ පිළිබඳව කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි ප්‍රායෝගිකව කල්පනා කරලා බැලුවොත් අපට කාමය නැති කාමච්ඡ ඒ කියන්නේ කාමයට සංකල්පයක් සංකල්පමී රාගයටත් යොමු නොවිච්ච ඊට පස්සේ අපේ රූපය ගැන කය ගැන ඡන්දයක් නොවිච්ච ප්‍රායෝගික අවස්ථාවල යම් යම් දේවල් වලට අපට අත්දැකීම් තියෙනවා විශේෂයෙන්ම එතන ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් ධර්මයේයි අපි ගත්ත දෘෂ්ටියක් අපි ඒ වෙලේ ජීවත් වෙනවා කියලා හිතන්න. අපි ධර්මයේක ගත්ත දෘෂ්ටි එක්කත් ජීවත් වෙන අවස්ථා තියෙනවානේ. එතකොට කය ගැන හිතිල්ල, කාම ගැන හිතිල්ල මොකුත් නැහැනේ. එතනත් අපට අවස්ථාවක් තියෙනවා. අපි මොනවා හරි දෙයක් අල්ලගෙන ඉන්න එක. ඊළඟට අපි හිතන අපේ උපේක්ෂාවක් එක්ක මොනවා හරි දෙයක් එක්ක තියෙනවා. එතනක් තියෙනවා. ඉතින් ඒ ඒ ඕන අවස්ථාවක් කතා කරන්න පුළුවන්. ඒතකොට ඒ එකකින් හරි අපි වෙන පැත්තකට අහු වෙලා තියෙනවා. ඒ නිසා ධර්ම මාර්ගයට එන්නේ නැහැ. ඒතකොට මේ පැත්තත් දුරු කිරීම තමයි බුදුරණවහන්සේ කතා කරන්නේ. ඉතින් අපට ඒ පිළිබඳව තව කල්පනා කරලා බලන්න ඒක තේරුම් ගන්න කොහොමද කියලා ප්‍රායෝගිකත්වයත් එක්ක තේරුම් ගන්න. මේ එතන භික්ෂුන් වහන්සේලාට මේ කියන දේශනාවේදී භික්ෂුන් වහන්සේලාම කළම යනවා කියන්නේ හේතුව මොකද මේ සාමාන්‍යස දැන් දිව්‍ය ලෝකේ වගේ ඒ ඒ විදිහට හිත පද තියාගන්න එපා කියලා. දැන් අද කාලෙත් ඇහෙනවන සාමාන්‍යසෝර දිව්‍ය ලෝකෙට ගිහින් ඒකට කරගන්න කියලා. ඒතකොට සාමාන්‍යස දැන් ස්වාමීන් වහන්සේලාටම අවතරනේ බුද්ධ ඥාන වහන්සේ වෙනින් මහාන වෙච්ච ඒ මොකද සාමාන්‍යස එහෙම එහෙම දෙයක් තියෙද්දි දැන් අපිට දැන් මේ ඇහෙන්නේ කොහොමද තෙරුවන් සරණයි. ඉතින් ඒක අපට ඉතින් කියන්න අමාරුයි. මොකද හේතුව මේ බුදුරණවහන්සේ ඉතින් මෙහෙම කියලා තියෙන සමහර ලාවට ඉතින් කියන්නේ දැන් අතන ධර්ම විනී වෘද්ධිය පිරෝල්ලයක්නේ. ඒ කියන්නේ නිවන් දකින්න කියන එකනේ. ඉතින් ඒක අපහසු බව කියන කාරණාව නිසා වෙන්න පුළුවන්. එතකොට එහෙනම් අපහසු බව නිසා කියන කාරණාව කියන්නේ ඒක වැඩෙන්නේ නැහැ කියන එක මෙතන පැහැදිලි වෙන්නේ. කියන්නේ ධර්මීනි වෘද්ධියක් කියන්නේ ඒ කියන්නේ අවබෝධ වෙන්නේ නැහැ කියන එකනේ. ඉතින් එහෙනම් ඒක වෙන්නේ නැති බව හැඟීම තියෙනවා නම් ඒක කරනවා ඇති. ඒක තියෙනවා නම් අවබෝධ වෙන්නේ නැහැ කියනවනේ. ඉතින් එහෙනම් අවබෝධ වෙන්න බෑ කියන හැඟීම ඇති වුණා නම් අර කාරණාවට යමු වෙනවා ඇති. ඉතින් ඒක තමයි අපිට හිතන්න තමයි බුදු දේශනාවේ මේක තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මේ තේතෝ කියන ඒ සූත්‍රයේ එතන අර මේ යම්කිසි කියන්නේ ඉස්සල්ලා මේ කීල ටික කීල කියන්නේ ඒ ටික ගැන බලනකොට දැන් ඒ කියන්නේ ඒ බුද්ධ ධම්ම සංඝ වගේ ඒ පිළිවෙල කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒවම සැක ඒව නැතුව ඒ කියන්නේ ධර්මය ගැන විශ්වාස ඒවා කොම ඇති වුණාට පස්සේ අර බන්ධන ගැන කතා කරන්නේ එතකොට අර ඒවත් අයින් වුණාට පස්සේ එහෙම කියලා ගන්න පුළුවන් කියලා දන්නේ නැහැ මේ අර ඉද්ධිපාද ගැන එහෙම ඒ කියන්නේ එතකොට ඒක යම්කිසි අර ඒ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව කියන්නේ ධර්මයේ ගැන විශ්වාසය ඒවා ඇති වුනහම තමයි ඒක එහෙම ඒ පිටට සිද්ධ වෙන වගේ එකක් කියලා ගන්න පුළුවන් ද එහෙම එහෙම කියලා හිතනවානේ දරුවන් සරණයි දරුවන් සරණයි ඔව් කොහොමත් මුල්ම තැන පෙන්නන්නේ උලක් හැටියටනේ ඒක ඉතින් බුදුරණවහන්සේ ධර්මයේ සංගයා ශික්ෂාව අන්‍යෝන්‍ය සබ්‍රහ්මචාරින් වහන්සේලාගේ තියෙන ගරුත්වය ඉතින් ඒකත් එක්ක පැවැත්ම හරි පැවැත්මක් ධර්මයටත් යොමු වෙනවා ඇත්තරත් විශ්වාසයම වෙලා ප්‍රතිපදාවටත් යොමු වෙනවා. ඉතින් ඒ කාරණා එක යමුනාට පස්සේ අර විදිහට මේ බන්ධන දැන් එවැනි පැවිදි කෙනෙවෙනි කෙනෙකුට බන්ධනව තියෙන කාමයන් රූපය කය ඊළඟට මේ නින්දට ඇලී වාසය කිරීම. දැන් ඕව ඇත්තටම ප්‍රායෝගිකව හම්බ වෙන කරුණු. ඉතින් ඕවා දුරු වෙනකොට ඊළඟට මේ දැන් බෑ කියලා කම්මැලි කියලා දැන් බෑ මේක කරගන්න මන් දුස්සහයත්වයක් තියෙනවානේ ඒ මන්දෝත්සාහයත් එක්ක තමයි ආ කමන්න ඊළඟ ජීවිතය හරි කරගමු එහෙම කියලා හිතෙන්නේ. එතකොට ඒ කියන්නේ අර මුල් කරුණු ටික ටික ටික අඩු වෙනකොට නැත්නම් අර කම්මැලිකම දැන් ඒක ඇත්තටම කම්මැලිකම එක තමයි අර කාරණාව දාලා තියෙන්නේ. එතකොට මේ කියන්නේ කම්මැලිකම කියනකොට අපිට එකක් සමාධි නැතිකම විතරක් නෙමෙයි බෑ කියන හිතන කම්මැලිකමක් තියෙනවනේ. එතකොට නුනින් විමසන්න ඒ ඔක්කොම නැති අවස්ථාවත් එක්ක අන්න මේ බෑ මේ ජීවිතේ කියන ඒ හැඟීමක් එක්ක ඔන්න අතහැරලා දානවා. එතකොට ඒ අනිත් ජීවිතයකට යනවා. නමුත් ඒකට ගියා කියලා තායි තියෙන්නේ ධර්ම විනී වෘද්ධියක් ඇති කරගන්න. ඉතින් ඒ කරුණ ඔක්කොම ප්‍රහාණය කරාට පස්සේ දැන් එයාගේ තියෙනවා ඡන්දය මේ ඇති කරගන්න දැන් මේ ධර්මයේ තේරුම් ගන්න ඊළඟට වීරිය මේ සත්‍ය දකින්නට විමර්ශා මෙන්න මේ කාරණා මේ ඉද්ධිපාද භාවිතා කරන්න එයා යමු වෙනවා. ඒකත් යමුණාට පස්සේ තමයි පදන් වීරිය යන්න කෙලස් තවඩ වීරියකට යොමු වෙන්නේ. ඉතින් එතන ක්‍රමානුභාවයක් තියෙනවා. මොකද අර අර 10 නම් වෙනවා කියලානේ අර අර හතර කියන්නේ. හතර කියන්නේ අරක පංචම කොට කියනවා. දැඩි වීරිය කියන එක. අර 10 කියලා ඉවර වෙලා. ඒක ඒක වෙන් වශයෙන් කරුණු ටිකකුත් පැහැදිලි කරනවානේ. මේ හිතෙහි එන උල් සහ තියෙන බන්ධන. එතකොට උලනි ඉස්සල්ලාම ප්‍රබලව තියෙන්නේ. උල අයින් කරලා දාන්න ඕනේ. උල අයින් කරා නම් බන්ධනයක් කියන කාරණාව හම්බෙන්නේ. ඊට පස්සේ බන්ධනය ප්‍රහාණය කරාට පස්සේ තමයි මේ අන්න ඉද්ධිපාද වඩන්න හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ බන්ධනත් තේරුම් අරගෙන මේ ඉද්ධිපාද භාවිතා කරන්න. එතකොට ඒ වෙනකොට යාට සද්ධාව පාදක කරගෙන මේ යන ගමනක් ධර්මයත් එක්ක ලොකු ප්‍රමාණයක් මේ ධර්මීනී වෘද්ධියකට යනවා යා. අන්න ඒ කෙනාට පදන් වීර්ය ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් එහෙම වැඩපිළිවෙලක් බුදුරණවහන්සේගේ පැහැදිලි කරලා පෙන්නනවා. ත්වන් සරණයි. එහෙමනම් අද දවසේදී මේ වැඩසටහනට සම්බන්ධ වුණු සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් වහන්සේට මම පාදනමද নমස්කාර සිදුමින් ප්‍රාර්ථනා සිටිනවා වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධිකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ කළා වූ උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවා කියලා ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරයි වහන්සේට මෙහොම. ඊතරවන් සරණයි අද දවසේදීත් අපි බුදුරන් වහන්සේ වදාළ උතුම් බුද්ධ වචන සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත් සියලු පින් පළමු කොට පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු අප නමින් මියගේ සිරු මළගේ ඇත්තන් පින් අනුමෝදන් වෙත්වා පරලෝක ජීවිත සපවත් වෙත්වා විශේෂයෙන් අපවත් යොදාලා අතිපූජනීය කටුකුරු ඥානানন্দ ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම රැස්කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ලෝක සාසනය සුරැකන දහම ඉස්මතු කරන මහ යතිවරුන්ටත් උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම මේ සවන්ට සිසිලස සජීවී සාකච්ඡාවේ මෙහෙවන දලුවත් මහත්මයාටත් මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට එවැගේම මට නිරන්තරයෙන් උපකාර කරන බස්නාහිර හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහත්මයාට එවැගේම හිටපු නායක හමුදාපතිතුමා වර්තමාන නායක හමුදාපතිතුමා එවැගේම සේනාධිර මහත්මයා තුන නායක හමුදාව සියලු දෙනාටම එවැගේම දේශ විදේශ උදව්පදව් කරන සියලු දෙනාට ධර්ම ප්‍රචාර කටයුතු කරන සෑමටත් ධර්මයේ ශ්‍රවණය කර ඔබටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සියලු දෙනාටම තෙරුවන් शरण है